ඉතින් අපි මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවට මාතෘකාව වශයෙන් තියාගත්තේ සරුවත්න භාෂිතයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට අයිති 152ක් වූ සූත්‍රවල පළවෙනිම සූත්‍රය. මේ සූත්‍රේ නම තියලා තියෙන්නේ මූලපරියාය සූත්‍රය කියලා. සබ්බ ධම්ම මූල පරියාය කියලයි ඒක ටිකක් විස්තර වශයෙන් කියවෙන්නේ සබ්බ ධම්ම කියලා කියන්නේ සියලු ධර්මයන්හි මූල පරියාය කියලා කියන්නේ මූල කාරණාව මූල හේතුව දක්වනවා ඉතින් මේ සූත්‍රය අපි පසුගිය වාර තුනක් පැය තුනක් දේශනා තුනක් දිගේ ගමන් කරලා තිනවා අපි මේ ප්‍රවිෂ්ඨයේ ආරම්භය ලබා ගන්න හදාන්නේ හතරවෙනි දේශනාවට ඉතින් පසුගිය ඒ සති තුන. එහෙම නැත්නම් මේ දේශනා තුන පිළිබඳව ඒවට සම්බන්ධ වෙච්ච නැති අත්ංගේ ප්‍රයෝජනේ සලකලා කෙටි මතක් කිරීමක් කරනවා නම් අපි මේ සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ ලෝකයා නැත්නම් අනිකුත් සත්වයෝ කොටස් හතරකට කඩනවා අසුතවත් පුතුජණය ඒ වගේම සීක ඊගාට අසීක සහ ਸਰුවඥ වශයෙන්. එතකොට තමන් වහන්සේට ඇතුළු අනිකුත් සියලුම හුදි ජනතාවත් ඇතුළුව මේ හතරකට කඩලා ඒ හතර දෙනා සංකල්ප 24ක් විසෙයි. විවිධාකාරයෙන් දක්වන ආකල්ප පැවතුම් පැවතුම් ප්‍රතික්‍රියා ක්‍රියාකාරකම් විස්තර කරලා දෙනවා ප්‍රතිපදාවට ගැලපෙන හැටියට. එකින් එකට එකින් එකට yaadෙන හැටියට. ඉතින් ඒකෙදි ඉස්ලාම් වැඩි වේලාවක් නැත්තම් හොඳ ඉවසීමකින් විස්තර කරලා දෙන්නේ ඒ අසුතවත් පුතුජණයයි කියන සාමාන්‍ය අටුවාචාරින් වහන්සේලා අන්ධ පුතුජණයයි කියන්ට මේ පෙළඹිච්ච කොටාසේ පිළිබඳව සංසාරගත සත්වයෝ ඒකෙමුත් මේ මිනිස්සයෝ ඉතින් ඒ ඇත්තෝ පිළිබඳව සඳහන් කරන්නේ ඒ ඇත්තෝ මේ සංකල්ප 24 පාඨවි ආපෝතේජෝ වායෝ කියන මහතර මහ භූත ඒ වගේම භූත දේව පජාපති බ්‍රහ්ම කියන 31 තලයේ ඉන්න අනිකුත් සත්ව කොටාස ඊගාවට එතනින් එහාට බ්‍රහ්ම ලෝකවල ගත කරන ප්‍රථම ධ්‍යාන තලය, ဒုတိ ය ධ්‍යාන තලය, තෘතිය ධ්‍යාන තලය, චතුර්ථ ධ්‍යාන තලය, ඊට පස්සේ අසඤ්ඤ සත්ත්ව තලය, ඊට පස්සේ අරූප ධ්‍යාන තල, ඒ වගේම පංචවෝකාර සත්වයන් මන මිනිස්යන්ගේ තියෙන සද්දායතන රූපායතන රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන විඥානායතන කියන ඒ එක එක ඉන්ද්‍රිය ධර්මයන්ට ගොදුරු වෙන ආයතන පිළිබඳව ඒ වාගේම ඒකකයක් වශයෙන් ගන්නා සංකල්පේ සහ විවිධත්වයේ වශයෙන් ගන්න සංකල්පේ වගේම සියල්ල සියල්ල වශයෙන් ගන්නා සංකල්පේ සහ නිවන මේ ආකාරයෙන් 24ක් කරුණු පිළිබඳව අසේක පුද්ගලයා කොහොමද කටයුතු කරන්නේ? දැඩි මතයක පටවින් පටවිතෝ සංජානා සංජානාති කියලා. පටවිය ප්‍රතිවසෙන් හාන්ගී පටවිය ප්‍රතිවසෙන් හඳුනාගෙන ඒක පිළිබඳව ඒකාන්ත මතයක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ පෘථුවිය නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ගණ්ඩ පෙළපෙනවා. ඒ අනුව එයා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියලා ඒ පළවෙනි සංකල්ප වෙන පෘථුවිය අල්ලාගෙන විවිධාකාර සිහින මවන විවිධාකාර අහස්මාලිකා තනන විවිධාකාර අනාගත සැලසුම් හදන මේ විදිහට හදනකොට පෘථුවිය කියන්නේ මමයි අතර වෙනසක් නැහැ වැඩි පෘථුවි ප්‍රදේශයක් තියෙනවා වැඩි පොහසත් අඩු පෘථුවි ප්‍රදේශයක් තියෙන අඩු පොහසත් ආදී පෘථුවි අල්ලගෙන ඉතිං ගහයි. ඊගාට පෘථුවියෙහි මම ඉන්නවා පෘථුවියෙන් මම වෙනවා නැත්තම් මට පෘථිවිය වෙනවා කියලා මේ සංකල්පිතමයි බලනකොට මේ දාර්ශනික වචන අදහස් වගේ තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රයක් ගොඩනගනකොට ඒක සමීකරණ ස්වරූපයෙන් ගන්නකොට ඉතින් සරුවචනස් මේක දාර්ශනික සංකල්පයට ගත්තට හොඳට ඉතින් ධනිදර්ශනano බලනකොට මේවන් අපි නිර්වෘත්ත නැති නිසා දැනගන්න අකමැති නැති අකමැති වුණත් විස්තර කරලා දුන්නොත් ඒක ඉතින් කිච්චු කරගන්න බැරි නෑ ජීවිතයකට. ඉතින් ඒක මේ විග්‍රහ කරන ඇත්තෝ සඳහන් කරනවා පටවින් මඤ්ඤති කියන එක අදහස් කරන්නේ මේ මගේ වස්තු බූදල් සේරම තමයි මම කියන්නේ එව්ව නැතුනොත් මං නැති වෙනවා මං නැතුනොත් එව්ව නැති වෙනවා ඕකයි මේකේ වෙනසක් නැහැ කියන එක ආලෝකයේ සහ පහන් දැල්ල අතර තියෙන සම්බන්ධතාවය වගේ දෙන්න අර දෙක නැතුව ජීවත් වෙන්න බෑ මේ ජීවිතේ මරණයට පස්සේ ඉවරයි මේ පත්‍ය වියාසු ධාතු විනාශ වුණාට පස්සේ ඉවරයි ආයේ මේ කර්ම සහ කර්මඵල සදාචාරයක් මොකක්වත් මේ ලෝකේ ඇත්තේ නැහැ කියන එකට අපි කියනවා සාමාන්‍ය ලෝකේ භෞතිකවාදී කියලා. ද්‍රව්‍යාත්මක වාදී. ඒකට සාසනික විවහාරය තියෙන උච්ඡේදවාදී කියලා. අනිත් ඒ වගේ තියෙන පෘථුවියෙන් මම වෙනවා පෘථුවියෙහි මම වෙනවා කියන එක පෘථුවියෙහි මම වෙනවා කියන එක මම එදත් මතක් කරපු විදිහට මලක සුවඳ වගේ මලම තමයි නම සුවඳ මලට ඉස්සලා ටිකක් ඉන්න පුළුවන් මලෙන් පස්සේ තින්න පුළුවන් ආනේ විදිහට මලට හා ආදේශගතව ගත කරුවට මොකද? ඒ දෙක දෙකක්. ඒ වගේම පෘථුවියෙන් මම වෙනවා කිව්වහම පෙන්නන්නේ ගසත් හේවණල්ලත් වාගේ ගසෙන්ම තමයි හේවණල්ල හැදෙන්නේ. නමුත් හේවණල්ල ස්වාධීනව හැසිරෙනවා. ගහට ස්වාධීනව උදේට දික් වෙනවා, දවල්ට කෙටි වෙනවා ආදි වශයෙන් ඒ ගහෙන්ම තමයි. ඒකට පෘථුවිය මගේ කියා ගන්න ගතිය. තණ්හා වශයෙන් ගන්න ගතිය. ඔන්න ඔය විදිහට ඒ අසෘතවත් පෘතඥයා මේ පෘථිවි විතරක් නෙවෙයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ හතරමහා භූත ධර්මයක් එක්ක හැම වෙලාවෙම ගැටෙනකොට නැත්තම් කල්පනා කරනකොට අන්න වගේ තමන්ගේ හිතවිලි પરම්පරාව එක රටාවකට දුවන්නේ. ඒ රටාව අනුව ඒපිට වෙනස් කරන්න හිතන්නේ නැත්නම් වෙනස් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ පුද්ගලයාට. මොකද ඒක අම්මා අප්පා කාලේ ඉඳලා මේ සාහිත්‍ය කරගත ක්‍රමය. ඒවා තුලින් තමයි තෝරා ගන්න මේකයි මම ආදාන මූලධර්ම මේකයි මගේ ප්‍රතිපත්තිය කියලා අරගෙන යනවා. ඉතින් ඒ අරගෙන යෑම නිසා ඒ පුද්ගලයා ගැටෙන ගැටෙන හැම එකක් එක්කම එක්කෝ තණ්හාවක් එක්කෝ ගැටීමක් ඇති කරගෙන හැම දෙයකම ලපයක් ඉතුරු කරනවා. හැම දෙයකම කැලලක් ඉතුරු කරනවා. ගිය පාර ගඳක් ආවේ. උරුලාවා ගිය පාර වගේ. මොන දෙයක්ද ගැටුනේ ඒකේ ගඳ තියලා යන්නේ. ඒ ඒ නිසා ඉතින් යාට එන්න වෙනවා අපා. හොදන්න වෙලාවක එන්න වෙනවා. නැත්නම් කර්ම රැස් කෙරුවොත් විපාක කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගඳ ගස්සන් නැතුව යෑමක් පිළිබඳව එයාට වැඩක් නැහැ. එහෙමනම් මොකටද ජීවත් වෙලා කියලා. මම මේ කරන දේවල් වල මගේ නම කෙටුවේ නැත්තම් මම කරන පිංකම් වල යඬහැර පෑවේ නැත්තම් මොකටද ඈම ඉවක් කරලා කියලා අතහැරලා දාන්න. ආන්නේ විදිහට කරන්නා වූ කියන්නා වූ හිතන්නා සෑම දෙයකම ගඳ ගස්සන ගතිය තමයි පෘථජ්ජනයාගේ ගතිය. ඒක ඉතින් දෝෂිකුත් නැහැ. ඔක තමයි ලෝකේ කියන්නේ. ඔකට තමයි මේ අඬහැරි. එතකොට ඒකට විකල්පයක් වශයෙන් මේක හරියටියට සරුවච්චා ඥාණයෙන් පෙන්නලා සරුවච්චාන්හන්සේ ඒ අත්තන් කියන්නේ ආර්යයන් වහන්සේලා දැකලා නැහැ ආර්යයන් වහන්සේලා එක හැසිරලා නැහැ ආර්ය ධර්ම විනීත වෙලා නැහැ සත්පුරුෂයන් දැකලා නැහැ සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැහැ සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ ඒ අතරින් ඕක තමයි එකම ක්‍රමය ඒ වෙනුවට ඉතාමත්ව සුළු පිරිසක් සමහර විටක අප්‍රසීතියේ ಗುಣවඩනේ ආර්යයන් වහන්සේලා දැකලා උන්වහන්සේලා අනුව හැසිරিলা උන්වහන්සේලාගේ ධර්මයේ දක්ෂ වීම තමයි සත්වයන් සහ මනුෂ්‍යයන් අතර ඇති ශ්‍රේෂ්ඨත්වය ඒකයි මේ බුද්ධෝත්පාද කාලය කියන්නේ. ඒකයි මනුස්ස ආත්ම භාවය කියන්නේ. ඒකයි මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒකයි මේ බණ අහනවා කියන්නේ. ඒකයි මේ සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. ඒකයි මේ පැවිද්ද කියන්නේ කියලා ආනර සත්පුරුෂ ධර්මයන් વિશે අතිරේක මේ උනන්දුවක් ගන්න. ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍යයන් දැකලා සත්පුරුෂයන් දැකලා ආර්යයන් වහන්සේලා දැකලා එහි විහිං හැසිරෙනවා. ඒ වගේම එහි දක්ෂ වීමට තමයි මගේ මේ හැකියාවන් කියලා අපි මේකම ගන්න පටන් ගත්තාම එවැනි පුද්ගලයන්ට ස්ථිරසාර වෙච්චොත් නම් සීක කියලා කියනවා නැත්නම් සෝවාන් ආති මාර්ග පලස්ත. නමුත් මේ සීක ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදාවක් වශයෙන් රකින්න පුළුවන් තාම රහත් වෙලා නැහැ. නමුත් රහත් වීම සඳහා ඒ නැත්නම් සෝවාන් වීම සඳහා ඒ සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද නැත්නම් ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරන ලද ප්‍රතිපදාවේ හැසිරෙනවා දුක් ගන්න. ආනේ දුක් ගන්නා වෙලසයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ යත්තන්න කියන්නේ අසුතවා පුතුජන වතනයේට කලින් කියපු කොටාසෙට තියෙන නමට විකල්ප වශයෙන් සුතවා ආර්ය ශාවකෝ කියලා. ආර්ය විනයේ ආර්ය ධර්මයේ නැත්නම් මේ ධර්ම විනයේ අසා පළපුරුදු ඇති. ඒවා විතරක් නෑ අසා පළපුරුදු වුණාට ඒ කණින් අහලා මේ කණින් ගිය කෙනාට ඒකෙන් ಗುಣ විශේෂයක් වෙන්නේ. අහපු දේ වටහුණාන නැත්තම් සුනාත ධාරේත කියන විදිහට මේක වටිනාකමක් තියෙනවා මේක තැනකට යොමු කරනවා මේක නෛර්යානිකයි මේක උපනිශ්‍රේ උපනා උපනායනය කරන සුළුයි මෙහෙමයි ආර්යයන් වහන්සේලා ගියේ ඒ නිසා මේක ටිකක් කල්පනා කරලා බලන්න ඕන මේක මම හැසිරෙන්න ඕන කියලා ඒ ඇහිච්ච දේ පිළිබඳව නැවතත් කල්පනා කරපු චින්තාමය ඥාන යොදපු අන්වේ ඥාන දාන්නා වූ කෙනා මේ දේ කරබැලීමේ ආශාව කියලා එකක් පහළ වෙනවා මේකට කියනවා කුසල ඡන්දය කියලා. මේ ඉස්සල්ලා එක්කනට සද්ධාව තියෙනවා අහනවා බලනවා නමුත් කවදාකවත් ඒවා උත්සාහ කරන්නේ බැරි කරුණුයි නැති කරුණුයි හොයවා ඉන්නවා. කුසල ඡන්දේ පහළ වෙච්ච එක්කනා ওই නැති බැරිකම තියෙනකන් බුදුන්වත් අපිට උදව් කරන්න බෑ. ওই නැති බැරිකම් පැත්තක දමලා ඇති හැකියකම් ඇති කරගන්න ඕනේ. මම මේක ශක්ති ප්‍රමාණය කර බලන්න ඕනේ කියලා. ඒ ගන්න ශක්තියට අපි කියනවා ශ්‍රද්ධාව කුසල ඡන්දයක් පාටපත් උනායි කියලා. ඉතින් කුසල ඡන්දේ පාටපත් වෙච්ච ඔක්කොමලා සෝවන් වෙනවාමත් නෙවෙයි. ඊයත් සමහර වෙලාවට ඊට මේ පිටත් වැඩ කරනවා. ඉතින් අපිට අදාළ වෙනවයි කියලා අපි බාර ගන්නවා නම් වෙන්නේ මෙන්න මේ කියන සුතවා අරිය ශාවකෝ කියන කොටස් වලට ගැටේ. යෝපිසෝ භික්කවේ භික්ඛු සේඛෝ සේඛෝ කියන්නේ ශික්ෂා වෙන විහිං හැසිරෙන්නේ නැත්නම් ඉල්ලාගෙන සික්පත ශික්ෂාපද රකින්න. සමාදාය සක් සමාදාය රක්කති සික්ඛාපදේ සමා විහි අනුකම්පං උපාදාය කියලා සංඝයා වහන්සේලාමකෝ සිල්වතෙන්ගෙන් සිල් ඉල්ලාගෙන රකින්න කෙනාට කියනවා සීක කියන පදේ ඒ වචනාර්ථයෙන් හැබැයි තාක්ෂණික වචනයක් වශයෙන් පාරිභාෂිත શબ્දමාලාවේ සීක කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලස්තේකට. ඉතින් ඒකයි මම අර කලින් වචනයක් ආරක්ෂාව වෙනසීදුවේ පූර්ව භාග ප්‍රතිපදාවේ ඉඳන ඇත්තන්ටත් ශේක කියන නම ගන්න පුළුවන් අපි විශ්වවිද්‍යාලේ ගිය කට්ටියට කියනවා පාදි අපේක්ෂක කියලා. පාදි තාම ලැබිලා නැහැ. ඉතින් ගිය කට්ටිය උඟ දෙනෙක් ලබනවා. ඒක නිසා අන ඔක්කොමලා වගේ අපේක්ෂකෝ ඔක්කොමලා වගේ උපාධිය ලබන්න නිසා විශ්වවිද්‍යාල ඇතුළේ යන කට්ටිය උපාධිය සාධන කට්ටිය ඇතුළේ ඉන්න කට්ටිය සලකනවා. ආන්නේ වගේ ශේක කියන පදෙත් ගන්න පුළුවන්. මොකද ඒක නැවත නැවත අපිට අර්ථකථන දෙන්න වෙන නිසායි මම මේ විවෘත කරලා තියාගෙන යන්නේ. ඉතින් එහෙම කෙනා කොහොමද පෘථුවිය පට ව්‍යාපෝ තේජෝ ආදී අර සංකල්ප 24 පිළිබඳ කටයුතු කරන්න කියලා අද දවස් ඇතුළත ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරන්නයි අපි මේ පැයක් වෙන් කරගත්තේ. ඉතින් ඒකෙදී ඒ අසුතවත් මේ සුතව ආර්ය ශාවකෝ පිළිබඳව කියලා තියෙන මේ විස්තර වචන ටික නැත්නම් විශේෂණ පද ටික යම් කිසි විදිහේ තාක්ෂණික එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තියට අදාළ උපදේශ පන්තියකුත් වෙනවා. ඒකේ කියලා තියෙන අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පටපත්ත පත්තේමානෝ විහෙරති. අපත්තමානසෝ කියලා කියන්නේ ඒක පැත්තකින් කියන්න පුළුවන් තාම රහත් වෙලා නැති. රහත් අතරපත් වෙලා නැහැ කියන අදහස ගන්නත් පුළුවන්. අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ. අනුත්තර වූ යෝගාක්ෂමේ නැත්නම් නිරුත්තර වූ යෝග යෝගාක්ෂම ක්ෂේමේ කියලා කියන්නේ යෝග කර්මයේ කෙලවර යෝග කර්මයේ කාන්තාරක ගමනක් නෑ ඒකාන්තර තියෙන ക്ഷേම භූමිය තමයි අරහත් ඵලය. ඉතින් අන්නේ ඒ සංඛ්‍යාතෝ රහත් බව පතන්නා වූ කෙනා. මේ පුද්ගලයා ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා දකලා තිනවා. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ වෙලා තිනවා. ආර්යයන් වහන්සේලා ධර්මයේ හැසිරෙනවා. සත්පුරුෂයන් දැකලා තිනවා. සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙලා තිනවා. සත්පුරුෂ ධර්මයේ හැසිරෙනවා. තමත් නමුත් කියලා පැමිණිලා නැහැ. අන්න ඒකට කියන නම තමයි අපත්තමානසෝ කියලා. අපත්තමානසෝ කියන්නේ නොපත් කියලා. පත්ත මනස කියලා කියන්නේ දැඩි මනසකින් යුක්ත. ගත්තොත් අදහසක් ඒකට කියනවා අදාන අදාන ගාහි දුප්පටි නිස්සග්ග කියලා. දැඩිව බදා ගන්නවා කිසි විදියකට අතාරින්නේ. අතනාරින අදහසට කියනවා පත්ත මානස කියලා. අපත්ත මානස කියලා කියන්නේ ඒක අල්ලන්නේ සුකනම්මේ අතකින්. දැඩිව ගන්න මොන්නම අදහසක්වත් දැඩිව ගන්න. ඒකෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කියලා අර අපි අඟහරුවාද බණහනකොට ඒ ස්වාමීන් වහන්සේ මේක පෙන්නන්ට එක පළුවක් පෙන්නවා තියෙන දේවල් තමයි පවතින දේවල් තමයි පේන්නේ පේන දේවල් පවතිනවා කියලා ගන්න එක දැඩි මනසක් මේ මගේ අතේ වටාත්ත තියෙනවා වටාත්ත තියෙන නිසා මට පේනවා මට පේන නිසා වටාත්ත තියෙනවා වටාත්ත තියෙන්න ඕනේ කියලා මේක දැඩිව ගත්තොත් ඒකට කියනවා පත්තමානස කියලා ඉතින් ඒ නිසා මෙතන වටාත්තක් තියෙන නිසා පේනවා තමයි පේන නිසා මේක තියෙන්නත් පුළුවන් තමයි නමුත් ඒ ඉතින් සම්මුතියේ පරමාර්ථ වශයෙන් ගත්තොත් මේක මනසින් විනිවිදලා බැලුවොත් මේකේ තියෙන පට වියාපෝතේජෝ වායු මේ අනිත් තියෙන උපකරණත් එක බලනකොට සංකල්පන වෙනස්ලා තියෙන මේසක ඔක්කොමත් එක වගේ නිසා මේකටම පටාත්ත කියලා කියනවට අනිත් දියුලුත් ඔය මූල ධර්ම වශයෙන් සමානයි. ඉතින් අර ලෝකයක් කියන නිසා පටලවෙන්නේ නැතිව වටාත්ත කිව්වට කන්නේ ඕක වටාත්තමයි මේක අරකමයි කියලා නඩු කියලා නඩු කියාගෙන ඔප්පු කරලා පෙන්නන දෙයක් නෑ වගේ ඒ විෂයෙහි දැඩි මනසකටපත් නොවී අදාන ගායි නොවි දුප්පඩ නිසා කියන අත්තනාරින මනසක් නැතුව ගත කරන්න පුළුවන් වීම සීක පුද්ගලයාගේ හැටි. ඒ නිසා සීක පුද්ගලයා පෙන්වන්නේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වාගේ. කුඹල කියන්නේ වළං හතර මිනිහට කියන නම. ඒ මැටි පිට වළං හතර මිනිහට කියන්නේ නැහැ මට මේක හදපන් කියලා. ඒ මනසට ඕන නම් ඒක හදනවා නැත්නම් කඩලා අනික් එකක් හදනවා. ඒ වගේ සීක පුද්ගලයා කියන්නේ බොහොම මුරුදු ඒ කියන දේ අහන මුදු අනතිමානියනි ගොතෝනි යුක්ත කිසිම දෙයක් පිළිබඳ දැඩි මතවලට එළඹෙච්ච නැති පුද්ගලයෙකුට තමයි ශේක කියන්නේ ඒ පුද්ගලයින්ට තමයි ඔය මිනිස්සු අහඹ කරලා कांड දෙන්න කැමති. සිව්පතෙන් සලකන්න කැමති. අනේ මේ අතෝ දැඩි මත ධාරි නෑ. මේ ආර්ය විනේ හැසිරෙන නිසා ඒ අත්තන්ට අපි වාගේ අංගමාංශ කරලා සල්ලි හම්බ කරන රණ්ඩු කරලා ජීකාවෘත්ති කරන්න බෑ. අපි හම්බ කරන දේ ටිකක් දෙන්න ඕනෑ කියලා එimhe ශේක පුද්ගලයන්ට සලකන ගතියක් තියෙනවා ලෝකේ. ඒකෙන් තමයි සර්වඥාන්සේ මේ වැඩ අරගෙන මේ තීක පුද්ගලයන්ට මේ ශාසනයක් හදලා දීලා තියෙන්නේ. මේ භාවනා මධ්‍යස්ථ හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒක ඉන්නේ නැතෝ දඩි මත ගත්තොත් ආයත අසුතෝ ආපතෝ ජන තත්ත්වයට වැටෙනවා. එහෙම නැවෙන හැටි අපි මේ අද මතු කරගන්න හදාගන්න. ආන්නේ විදිහට අපත්තමානසෝ අනුත්තර යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති කියන කෙනා සෝපි ඒ පුද්ගලයාත් අර අසුතවා පුතෝ ජනේ වගේම පටවින් පටවිතෝ පෘථුවිය පෘථුවියයි සංජානාති නෙවෙයි මෙතන පදයක් කරන අභිජානාති කියලා. විශිෂ්ට නෝනින් දැනගන්න කියලා. පෘථුවිය පෘථුවියෙන් ඒ කියන්නේ එයා දන්න මේ පටවිය කියලා මේ දක්වන ගතිය හතරමා භූතයන්ගේ එකක්. ලෝකයා මේකට පෘථුවිය කියලා පොළව කියලා නම් දුන්නට ඒවා සම්මුතිය පැත්තෙන් දැස ගැනීම. නමුත් මේකේ තියෙන තද්ද ලක්ෂණයයි ඒ වගේම ධාරණ රසයයි ඒ ලකුණු ටිකක් තියෙනවා එච්චරක්. ඒ වගේ පත්වියට අදාළ ලකුණු ටිකක් තියෙනවා. ඒකෙන් එහාට මහා ලොකුවට මේ පෘථිවිය නිසා ආඩම්බර වෙන්න මම කියාගන්න මගේ කියන්න යන්නේ නේ. පෘථිවිය පෘථිවි වශයෙන් දැක ගන්නට සුත්තමේ ඥාන වශයෙන් එයාට තියෙනවා පසුබිමක්. ඒ නිසා විශිෂ්ට ඥාණයෙන් දන්නවා කියලා. පාඨමින් පාඨවිතෝ අභිඥාය ඒ විදිහට පෘථිවිය පෘථිවි වශයෙන් ඒ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන පාඨමින් මාමඤ්ඤ කියන එකයි තියෙන්නේ. පටවින් මඤ්ඤි කියන එකයි අපි අන්ධ පුතඥයට පෙන්වුවේ. මෙතන සුතවත් පුද්ගලයා පට පෘථුවිය යයි නොහඟි. නොහඟි කියන පදයක් ගන්න එපයි කියලා කියනවා. මෙතන පෘථිවි වශයෙන් දැඩිව මේ විශේෂ ඥානෙ දන්න නිසා පෘථිවියේ උතේයි දැඩිපන්තියකට ගන්න නැහැ. මේ විදිහට පෘථිවිය තමයි ආඩම්බරයක් කරගන්නේ නැහැ. එයා ඒක නිෂේධනාර්ථයෙන් ගන්නේ වෙන විදිහට කියනවා මේකේ ශූන්‍යත්වයක් මේකේ බොල් ගත්ත ගත්ත ගතියක් මේකේ ගුල්ලෝ ගහපු ගතියක් මේකේ වද දෙන ගතියක් මේකෙන් ජාති ජරා ව්‍යාධි මරණ ඇති කරන ගතියක් තියෙනවා ඔය පෘථිවිය වැඩි වෙන්න වැඩි වෙන්න පොසත්කම ශ්‍රේෂ්ඨ தත්ත්ව වැඩි වෙන එකක් තියෙනවා ඒකම විතරක් නෙමෙයි බුද්ධ ආදී උතුම්නාදලා පෙන්ලා දෙන්න හදන්නේ මේ වගේ තමයි අපිට මේ සංසාර දුක් ඇති වෙන්නේ කියන එකටත් ඉඩ තියාගෙන පෘථිවියට අර තරම් ශ්‍රේෂ්ඨ සුදු සබ්බව්‍ය සාධාරණ ගතියක් පෙන්වන්නේ. ආනේ මත දෙකටම ඉඳ තියාගන්න ඉඳ තියලා පාඩමින් මාමඤ්ඤි. පාඩ වියා මාමඤ්ඤි. මේක පෘතුවියෙන් මම ආඩම්බර වෙනවා කියන කන්නේ ආඩම්බරයි තමයි. ඉතින් අනික් මිනිසුන් කරගන්න බැරි නිසා තමන් ඉඩම් කඩම් හම්බ කරාට කවදාකවත් දන්නව මරණයෙන් එහාට මේක ගෙනියන්න බෑ. ඒ වගේම මේක නිසා හතුරෝ, ඊර්ෂ්‍යාකාරයෝ, ඒ වගේම ගීකිය අතහැරීම් වගේ දේවල් එන්ටෙන් දුෂ්කර වෙනවා. ඊගාට පටවිතෝ පෘථුවියෙන් එහෙම ගන්නෙත් නැහැ. පටවින් මේටි මමයි පෘථුවිය කියලා වැඩි මතයකට ගන්නෙත් නැහැ. අතහරින්නෙත් නැහැ. තාම එහෙම සම්පූර්ණයෙන් අතහැරලත් නැහැ. න මඤ්ඤේ නෙමෙයි මෙතන පාවිච්චි කරන්නේ මා මඤ්ඤේ කියන එක. ඉතින් ඒක අපේ සම්ප්‍රදාන කුල අටුවාව තෝරන්නේ සීක පුද්ගලයා තුල මඤ්ඤනා කරන්න පුළුවන් තණ්හා මාන දිට්ඨිය වලින් දිට්ඨිය හැලිච්ච නිසා තියෙන්නේ තණ්හා මාන විතර ඒ නිසා මඤ්ඤණා කරන්නේත් නොවේ නොකරන්නේත් නොවේ කියලා මේ අදහසක් එලි කරලා තියෙනවා. ඉතින් ඒක අපේ මේක පිළිබඳ අර්ථකථනය දෙන්න උත්සාහ කරපු අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියලා තිනවා. ඒකට අධ්‍යාරු අර්ථයක් මේකේ ප්‍රතිෂේධනාර්ථයක් තියෙනවා කියලා. ලෝකයා සම්පූර්ණයෙන් පිළිගන්න මේ පෘථිවියේ තියෙන අද්විතීය తত্ত্বය ටිකක් තුච්ච කරලා සලකනවා. පහත් කරලා සලකනවා ප්‍රතිෂේධනයක් කරනවා. නෑ කියන්නේ නැහැ. මේ අතේ තියෙන වටාත් නෑ කියන්නේ නැහැ. මේක වටාත්තමයි අනිත් ඒක නෙවෙයි. බණ කියනකොට වටාත්තක් තියෙන්න ඕනේ. මේ වටාත්ත මෙහෙම වියේ ආදි වශයෙන් දිගට ගත්තොත් බණ පැත්තක යනවා වටාත්තට රණ්ඩුව යනවා. ඒක නිසා ඒ යෝගක් මේ මේ ප්‍රතිෂේධනාර්ථයේ පෘථුවේ පිළිබඳ මේ කතා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ විදියට මේ අපිට හම් වෙන දේවල් වලට දැඩි මතධාරී නොවුනොත් අපත්තමානස වුනොත් ඒකේ අභිනන්දනය කරන්න යන්න නැහැ කියලා. ඒක අල්ලගෙන ගැහෙන්න යන්නේ. මේක මෙහෙමම විය යුතුයි. වෙන එකක් නොවිය යුතුයි. මම මගේ අවසාන ලේ බිඳුව දක්වා මේක වෙනුවෙන් සටන් කරනවා කියලා ගිරිය පොප්පගෙන අතපය විසිකරන අඬන්න නටන්න යන්නේ. ඒකෙන් අභිනන්දනය කරන්න යන්නේ මෙවුවා යන පාරේ පාර දෙපැත්තේ තියෙන දේවල් විතරයි ව පහුවෙන දේවල්. රැයක දකින්න හීන වගේ ඒක හීනේ රැය එලි වෙන්නේ නැහැ. ලක්ෂයක් හීන වෙන නිසා ඔක අල්ලාගෙන ගැහෙන කෙනෙක් ගැහිච්චාවයි. මම එහෙම නැහැ කියලා ඒක අභිනන්දනය කරන්න යන්න. ඒ අභිනන්දනය කරන්නේ නැති වෙන්න හේතුව මොකද කියලා බුදුරජාණන්සේ අර මේකට අපි යොමු කරවලා තංකිස හේතු පරිඤ්ඤයයන් තස්සාති වදම. මේක පිරිසිඳ දන්නා නිසා. ඒ කියතෙන්දි මම කැමති මේ පාඨවි කියන සංකල්පයේ මතම කලින් හඳුන්වා දෙන මේ අභිඤ්ඤය සහ පස්සේ දෙන්න හදන පරිඤ්ඤය කියන වචන දෙක පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න. මොකද ඒක භාවනාවේදී ඒ ස්වභාව ලක්ෂණ කියන සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යෑමේදී මේ යන ඒ දණ්ඩේ අත්වල දෙක වාගේ තමයි මේ අභිඤ්ඤය සහ පරිඤ්ඤය කියන වර්ථ. අභිඤ්ඤයයි කියලා කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දාන. විශිෂ්ට ඥාණයෙන් දාන්නේ නැත්නම් අපි ඒ පෘථුවි අඳුරන්නේ ඒ සම්මුතියේ තියෙන විදියට තමන්ට ආඩම්බර නම්බුකාර වෙන ස්ථිර දෙයක් නැත්නම් තමන්ට විශේෂ ආදාර උපකාර කරන දෙයක් කියලා පෘථිවිය ගන්න. ඔය විශිෂ්ට ඥාණයෙන් දත ගන්න දන්නවා වැඩියෙන් මේ විදිහට හම්බ කරගත්තේ මනුස්සයා මරණ වෙලාවට වැඩියෙන් කනගාටු වෙනවා. වැඩියෙන් ඉඩම් කඩම් තියෙන මනුස්සයාට වැඩියෙන් ගිහි ගියා තාන්නේ කමාරුයි. වැඩියෙන් ගිහි ඉඩම් කඩම් තියෙන මිනිහට වැඩියෙන් ඉඩම් නඩු කියනවා. වැඩියෙන් ගිහි ඉඩම් කඩම් තියෙන මනුස්සයාට වැඩියෙන් හතුරු ඉන්නවා. ඊශකාරෝ ඉන්නවා. ඉතින් ඒ නිසා මේක වැඩි උණයි කියලා ඒක එච්චරම දෙයක් නෑ කියලා ඒ පෘථුවිය කියන එකට විනිවිද දකින්නවා කියන එකයි විශිෂ්ට ඥාණයෙන් දන්නවා කියලා කියන්නේ. හැබැයි සම්පූර්ණයෙන්ම අතහැරලා අපිට ජීවත් වෙන්න අපි දරන්න පොලොක් ඕනේ. ඒක පරෝජනේ සලකලා ගන්නවා මිස පෘථිවිය පිළිබඳව සුඛභෝගී අර්ථකින් ගන්නෙත් නෑ. නොදකින් නොපතන් කියන අර්ථයක්වත් නෑ. වැනෙන සුළු අදහසක් තියෙනවා. ඊට පස්සේ පරිඤ්ඤයයන් කියන පදය සායි මේව කරලා තියෙනවා පරිච්ඡේද ඥානය කියලා මේක අභිඤ්ඤයයන් කියන අවිශිෂ්ට ඥානය කියන පරිඥායයන් පරිච්ඡේද ඥානය කියන පරිච්ඡේද කියලා කියන්නේ කොහොමද මේ පෘථුවිය මේ විදිහට ජාති ජරා ව්‍යාධි මරණ දුක් ඇති කිරීමට හේතු වෙන මේ පෘථුවිය වගේම තියෙන ආපෝ ධාතුව පෘථුවියෙන් වෙන් වෙන්නේ කොහොමද කියන එක. තීජෝ ධාතුව පඨවි ආපෝ දෙකෙන් වෙන් වෙන්නේ කොහොමද? වායෝ ධාතුව පඨවි ආපෝ තේජෝ තුනින්ම වෙන් වෙන්නේ කොහොමද? මේ විදිහට එක එක ධාතුවක් අපි ගන්න මේ සංකල්ප කියමුකෝ. තමයි ධාතු කියන භූත කියන ඒ එක එකක් මේ මේ අර මුලින්ම විනිවිද දකින්න පුළුවන් ගැටයන එකින්ගේ වෙන් කර දැක් ගන්න පුළුවන්. මෙන්න මේ දෙක විතරයි ලෝකේ දැනුම කියලා කියනවා නම් කියන්න පුළුවන්. යමක ඇති විශිෂ්ටාර්ථයත් විශිෂ්ට ඥානයත් එකකින් අනිත් එක වෙන්කොට දැනගන්න ගැතියක්. මේක කියලා දෙන්නම යෝගාවචරයෙකුට දවස් 10ක් එක දිගට භාවනා කරුවත් බෑ. කොච්චර කෙරුවක්වත් අපි පුරුද්දක් නැහැ මෙන්න මේ විදිහේ කැඳේ ගල බේරුවා වගේ වෙන්කොට කියන්න පුළුවන් ගැතියක්. ඒ නිසා අපි සංග අදහස් ප්‍රකාශ කරන්න ගියාම අවුල් ජාලාවක ඉන්නේ මොකද්ද කියන්නේ කියලා දන්නේ. අනිත් කියන්න ඕනද කියන්න දන්නේ නැහැ අපි. ඒකට හේතුව මේ අභිඤ්ඤය සහ පරිඤ්ඤය දෙක දන්නේ. ඉතින් ඒක අපි භාවනාවට ගත්තොත් මෙහෙමයි ඒක පුරුදු කරන්නේ. මේ මේ මේ අලකොල මීනකොල දන්නේ නැති භාෂාවක් කතා කරන්නේ. ඒ කතා කරලි වල අපි හිතනවා ලෝකයේ අද තියෙන ලොක්කම තොරතුරු තාක්ෂණ ලෝකයක් කියලා. ඒ කියන්නේ ලොක්කම පටලවිච්ච කාලේ ජීවිතය කියන්නේ. මනුස්සයා ලොකුවම පටලවිච්ච කාලේ මොකද කට ඉස්සර කරගත්ත කාලයක් මේ. තොරතුරු තාක්ෂණය කියලා කියන කට ඉස්සර කරගත්ත කාලය. එන්න එන්න කතා කරන්න කරන්න දේවල් බහුල වෙන්න වෙන්න මේකට කියනවා වාග් බහුල්‍ය කියලා. මඤ්ඤණා බහුල වෙනවා ප්‍රපංච බහුල වෙනවා කිව යුත්ත යට මෙන්න මේක නැති කිරීමට නම් සරුවචනාංශයේ අෂ්ට බ්‍රහ්මස්වරයෙන් උන්වහන්සේ අභිඤ්ඤයම් පරිඤ්ඤයම් කියන එක දැනගෙන කතා කෙරුවොත් කමඨාන් සුද්ධ කරන එක හරි ලේසි. මොකද්ද අභිඤ්ඤයයන් කියලා කියන්නේ විශිෂ්ට ඥානෙන් දන්නවයි කියලා කියන්නේ ඒ අපි ආනාපාන කරනවා කියලා කියනවා. ආනාපාන සති භාවනා කරනවා කියලා කියනවා. ඉතින් ආනාපාන සති භාවනා කරනකොට ඒ පුද්ගලයාට මේ Taman භාවනා කරන මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම කරන කෙනෙක් උදර ප්‍රදේශේ නැත්තම් ආනාපාන සති භාවනා කරන කෙනාගේ නාසිකාග්‍ර ප්‍රදේශේ හෝ කය වෙන තැනක හෝ තද ගතියක් වැටෙනවා. ඉතින් මේ පුද්ගලයා දන්නවනම් මේ තද ගතිය අස්පනා පිට මේ දැන් මෙතන මම දැන් මෙතන බුද්ධ විඳින එකක් කියලා. ඒක විශිෂ්ට ඥානයක්. කාබින්‍යයයි. කවුරු කියපු එකකුත් නෙවෙයි, හිතපු එකකුත් නෙවෙයි, එන්න තියෙන එකකුත් නෙවෙයි, ගියේ එකකුත් නෙවෙයි. අස්පනා පිට තද ගතිය දක්වන. තද ගතිය දක්වන නිවන කියන්නේ ඕක තමයි. අය වෙන්න මොනවත් නැහැ. ඕක තව දුරටත් අපිට කිය හැකි. දැන් මේ විදිහට අස්පනා පිට දකින්න දෙයි. මම රූප ධර්මයක් ගත්තා මොකද මේ සංකල්ප 27 මුලින්ම තියෙන්නේ පටවිය කියන ගතිය නිසා. පටවිය කියන ගතිය අපි ඉස්සෙල්ලා මතක් කරගත්තා තද ගතිය තියෙනවා. තව ජරාලු ගතිය තියෙන්න පුළුවන්, බර ගතිය තියෙන්න පුළුවන්. ඉතින් අපි මේ භාවනා කරනකොට, කියන්නේ සියල්ල අත බහලා අත බලන්නේ. රූප බලන්න ආසාවක් නැහැ. සද්ධාහන්න ආසාවක් නැහැ. ගන්ධ රස බලන්න ආසාවක් නැහැ. එකම ස්වභාවයෙන් සිදුවෙන අරමුණකට හිත යොදාගෙන බලනකොට ඔන්න තද්ද ලක්ෂණය මතුවේ. තද ගතිය. ආ එතකොට දැනගන්නවා මේ දකින්න දේ හිතුවනවක් නෙවෙයි, වේවා කියපු දෙයක් නෙවෙයි, වෙච්ච දෙයක්වත් නෙවෙයි, වෙන්න තියෙන දෙයක්වත් නෙවෙයි මම දැන් මෙතන තද ගතිය දකින්න. ඒක දැනගන්න ඕනේ භාවනාමය ඥාන කියන්නේ. ඕකයි අභිඤ්ඤය කියන්නේ. ඕකයි ඕක දැනගන්න පුළුවන්කම තමයි මිනිස්යාට තියෙන විශිෂ්ටත්වය. සම්‍යක් දෘෂ්ටිකාරය තියෙන විශිෂ්ටත්වය. සූත්‍රමය ඥාන කියන්නේ ඕකටයි. නැත්නම් සූත්‍රමය යොමු වෙලා තියෙන්නේ ඕකටයි. චින්තාමය ඥාන අවශ්‍ය කරන්නේ ඕකටයි. මේක දකින්නක හොඳද නරකද ඒව ඔක්කොම වැටෙන්නේ අවුල් පාසවලට ඒව ඔක්කොම වැටෙන්නේ මේ ප්‍රශ්නේ සංකල්පය අවුල් කිරීමට අස්පනා පිට ප්‍රත්‍යක්ෂ වශයෙන් මොනම දෙයක් හෝ පඨවි ආපෝ තේජෝ වායෝ භූත දේව පජාපති බ්‍රහ්ම එහෙම නැත්නම් ආභසරාදී හතරමහා බ්‍රහ්ම ලෝක වේවා එවන සංකල්ප වශයෙන් මේ වෙලාවේ පවතින ඒ කොයි එකක් හරි අස්පනා පිට ඉදිරිපත් වෙච්චාම මෙන්න මේ දෙයි මම දකින්නේ කියලා. ඒක නෙවෙයි මේකමයි කියලා දකින්නක. විශිෂ්ට ඥානයක්. ඕකටකින් කිසිසේත්ම අපිට අසවල් දේ මදි කියලා හිතනවාද කියලා බලන්න. එම අභිඤ්ඤය ඥානයක් ලබා ගන්න අභිඤ්ඤය தත්ත්වයටපත් වෙන්න මට අසවල් දේ නැහැයි කියලා, ලෙඩ වුණයි කියලා බෑයි කියලා ස්ත්‍රී උණයි බෑයි කියලා පුරුෂ උණයි බෑයි කියලා උපසම්පදා උණයි බෑයි කියලා උපසම්පදා නොඋණයි බෑයි කියලා ඒවා සේරම වැටෙන්නේ නෑ බෑ කියන බුබ්බඩේින්ද එනතු අභිඤ්ඤය ඥානය කියලා කියන්නේ අස්පනා අපිට පේන්නේ එතකොට පටවිගත උනත් පටවි ධාතුව කියන එක ටිකක් ගන්න වටිනවා මොකද ඒක ටිකක් විස්තර සහිතව ඒ මහින්තර වැඩියෙන් කතා කරපු නිසා වචන ගොඩක් එකතු වෙලා තියෙනවා පටවි ධාතුව දැනනකොට තද ගතිය රළු ගතිය බර ගතිය දැනෙනවා ඉතින් හා සාපේක්ෂවම තද ගතියත් එක්කම ඒ තද ගතිය වටේට බුරුල් ගතියක් තියෙන්න එපා. නැත්තම් තද ගතිය වැටෙන්නේ නැහැ. නාසිකාග්‍රේ තද උණයි කියලා කියන්නේ. නැත්තම් ආශ්වාස වේලාවේ තද උණයි කියලා කියන ප්‍රශ්වාසය අනික් ස්ථානවල මෙලෙක් ගතිය සාපේක්ෂ තියෙනවා. අපි කළු ලැල්ල රට උණුනේ ලියන්නේ කළු පසුබිමේ සුදෙල් ලියන්නේ. වයිට් බෝඩ් එකේ වෙන පාටක ලියන්නේ. රට උණුන ලියවට පේන්නේ නැහැ. ඒ වගේ තද ගතිය කවදාවත් තද ගතිය තීටි පේන්නේ නැහැ. ඒකත් එක්කම මේකේ තියෙනවා පසුබිමේ නැත්නම් ඒක දරා හිටීමේ පසුතලය මෙලෙක් ගතිය. බර ගතිය આવොත් හැල්ලු ගතිය. ගුරුසු ගතිය આવොත් සුමුදු ගතිය. ඉතින් මේ විදිහට මේ දකින්නේ මම මේ දෙකෙන් මෙන්න මේකයි. හොඳට බලහිටියොත් පේනවා මේ එකක් කවදාකවත් බලන්න පුළුවන් කමක් නැහැ. ඒක දෙක එකට විරුද්ධාර්ථ පද. එහෙම නැත්නම් කැපී පේන ගතියක් තුල තමයි පේන්නේ. ආ ඒකට හොඳට දන්නවා මේ වෙලාවේදී මේ ආස්වාසය ඇතුලේ, එහෙම නැත්නම් ප්‍රස්වාසය ඇතුලේ, එහෙම නැත්නම් හැපෙන තැන, එහෙම නැත්නම් ඊතන බලහින්ද කකුල වෙන තැනක තද්ද ලක්ෂණේ වැටේ. ඒක විශිෂ්ට ඥානයක්. ඒ මොකද මම දන්නවා මේ වෙලාවේදී මම මේ ඊයේ නෙවෙයි හිත තියෙන්නේ, හෙට නෙවෙයි හිත තියෙන්නේ, ආපෝ ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ වායෝ ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ තේජෝ ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ මෙතනමයි මේකයි මම දකින්නේ කියලා. එචා මේ අබිඤ්ඤය තමයි ලේසිම දේ කියලා කියකි ඒක පුද්ගලයා පැත්තෙන් බලනකොට. රහතන් වහන්සේ පැත්තෙන් බලනකොට. නමුත් සර්වඥාන්සේක බලනකොට. නමුත් මතක තියාගන්න පුතඥයාගේ පැත්තෙන් බලන කවමදාකවත් ඒ වැටහෙන දේ නෙවෙයි හිත පවතින්නේ. ඒක ගැන කියන කල්පනාවක එනතන් ඉතින් මොන වෙයිද කියන බය එනතන් මේක වාසියට හරවගන්නේ කොහොමද කියන හිත නැත්තම් ඊයේ මොකද වුනේ කියලා එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනා මොකද වුනේ කියලා අන්නර අභිඤ්ඤය ඥානයේ මම දැන් මෙතන වශයෙන් දකින්නදී නොපවැත්වීමට ගන්න තකතිරු කරමට තමයි පු탁ජනකම කියන්නේ පු탁 පු탁 කියන්නේ පැතිරිච්ච හිත අර දකින්නදී නෙවෙයි දකින්නදී නොදකිනවාමත් නෙවෙයි දකින්නදී අභිඤ්ඤය බව දන්නේ ඒක ආර්යයන් වහන්සේලාගේ විවහාර බව දන්නේ නැහැ. සත්පුරුෂ විවහාර බව දන්නේ නැහැ. ඒකේ හැසිරිය යුතු බව දන්නේ නැහැ. ඒකේ දක්ෂ භාවය නැත්තම් මේකේ හිත හිතින් නැති බව දන්නේ නැහැ. ඒකේ කෝවිද ගතියකුත් නැහැ. ඒ විනේන ගතියකුත් නැහැ. ඉතින් මේකට කොච්චර උත්සාහ කරන්න ඕනද? හරියටම තදගතිය එනකොටම තදගතිය දැනීමයි අභිඤ්ඤය ඥානික විශිෂ්ට ඥාන කියන්නේ මේකයි කියලා අහලා අහලා අහලා අහලා අනිකු සියලුම අතීතනාගත දේවල් වෙන තැන්වල තියෙන දේවල් වෙන චිත්තක්ෂණ වල තියෙන දේවල් වෙන පුද්ගලයන්ට අදාළ දේවල් සියල්ලම අභිඤ්ඤය තත්ත්වයේ කෙලෙස. ඒ නැත්නම් භාවනාමය ඥානෙ කෙලසනවා. ඔතේ කෙලසන්ට නම් ඒවා සංකල්ප වශයෙන් වෙලා තමයි කෙලසන්නේ. ඒක තමයි සංජානාති කියන්නේ මෙතන කියන්නේ අභිජානාති කියලා. ඒ නිසා හරියට අපි හිතමු යම් වෙලාවක පටවි වෙනකොට පටවි ගතිය යනවා. ඊගා චිත්තක්ෂණේ ඒක ගැන අපේක්ෂාවක් නැහැ. ආපෝ ධාතු වෙනවා කියලා හිතමු. නැත්නම් වායෝ ධාතුව. ඒ තාක්ෂණික වශයෙන් සඳහන් කරන්නේ නිකන් අර තද ගතිය තිබුණාට වැగిරෙන ගතියක් වැටෙනවා. කම්පන චංචල ගතියක් වැටෙනවා. උණුසුම් සිසිලක් වැටෙනකොට දැන් දන්නවා ඒ අර පරණ එක වැඩක් නෑ. දැන් තියෙන ඕනේ එක්ක උණුසුම. උණුසුම තියෙන පිට වෙන වාතය කියලා හිතමු. එහෙම නැත්නම් මේ වාඩි වෙලා ඉන්න තැන පොළව රත් වෙලා තියෙනවා කියලා නැත්නම් අවුවක් වටලා රත්. ඒකෝට හොඳට දන්නවා දැන් මගේ හිතේ තියෙන මෙතනයි. එතන තියෙන තද ගතිය කියලා අර ඉස්සල යම් ප්‍රමාණික අභිඥා ඥානයකින් පටවි ධාතුව දැනගත්ත. දැන් ඒහා සමාන නැවුම් හිතකින් දැන් තියෙන උණුසුම දැනගන්න. ඉතින් ඒක හොඳට උණුසුම කෙරේ නොවේවා වේවා හැඟීම නැතුව බලා හිටියොත් එතන උණුසුම තේරෙන්නේ හාත්පස සීතල නිසානම. නැත්තම් උණුසුමට උණුසුම තේරෙන්නේ නැහනේ. ඒ නිසා මෙතනත් ඒ මේ අපි මේක කැපිපෙන නිදර්ශනයක් වශයෙන් ඒක පෙන්වන්නේ ඕන තැනක ඊටපන්දමක් අහන්නේ කියලා කියනවා. එනත්ත ඕන තැනක පහනක් පත්තු කරන්නේ කියලා. පහන පත්තු කරපු තැන එළිය බව තමයි කතා කරන්නේ. නමුත් පහන පත්තු කරනකොටම පහන මුලට පහන අන්ධකාරයක් වීදව ගන්නවා. පහන තියෙන්නේ හැව නැහැ. ඒක පේන්නේ අපිට. අපිට පේන්නේ පහනේ ආලෝකය විතරයි. ඊටපන්දමක් ගන්න ඊටපන්දමක් ගහපු ගමන් තමන්ගේ පාදමට හැවනලක් දා ගන්නවා. මේ ලයිට් එක දිහා බලන්න ඒ ලයිට් එකේ පිටි එයා විහිින්ම පාදමට හේවණල්ලක් දාන එක පේන්නේ නැහැ. එතන උණුසුමක් කියලා කියන්නේ උණුසුම් ගතිය අපිට පෙනුනට සීතල පරිසරයක් තියෙන උණුසුම පේන්නේ. සීතලක් දැනෙන උණුසුම් පරිසරයක් තියෙනවා. ආන්නේ විදිහට ඊව කවදාකවත් බුද්ධ ඥාන නෙවෙයි. ඒක කවදාකවත් මේ මේ පොත්පත් වලින් අරගත්තට කවදාකවත් ඇත්තටම පොත්පත් වලින් ගත්තොත් 150යි පේන්නේ. ඔය ටික දකින්න හෙළුවෙන් බලන්න. ඇති හැටිය බලන්න. එක සැරේ බලලත් බෑ. ඉතින් ඒක සරේ බලන්න. ඉන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. නැවත නැවත තේජෝ ධාතු වෙනවනම් නැවත නැවත ආපෝ ධාතු වෙනවනම් එන එන චිත්තක්ෂණේ නැවුම් හිතකින් ආධුනික හිතකින් එන එන දේ ඇති අභිඥේතාත්‍ය දක ගන්න පුළුවන්කම තමයි rahat වෙනවා කියන්නේ. දැන් සීක පුද්ගලයා කරන්නේ වරින් වර හිත අතීතයේ දිගේ දුවනවා අනාගතයේ දිගේ දුවනවා තොරන් ගහනවා හීනමවනවා මේවා ගැන කල්පනා කරනවා මේවට සෝවාන් වෙන්න ලැබීවා කියලා හිතනවා ප්‍රථම ධානය ලැබීවා කියලා හිතන නානා ප්‍රදේවල් කරනවා අර අභිඤ්ඤේ වශයෙන් මූණට මූණ දකලා දකින එක දැක ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක ඊගාව චිත්තක්ෂණයේ දැක ගැනීමට නුසුදුසුකමක් නොවේ. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ වෙලාවේ මෙයා දුස්චරිතයි මෝඩයි ආර්යනාචලා දකලා නැහැ සත්පුරුෂෝ දකන ඊගාව චිත්තක්ෂණේ කොච්චර කෙලෙසිතේකේ උණුසුම උණුසුම වශයෙන් දකින්න පුළුවන්. අනිකර ක්ෂණ සම්පත්තිය කියන්නේ මනුස්සකම නැත්නම් මනුස්ස ප්‍රතිලාභය කියලා කියන්නේ ඒකයි. අන්න ඒක දැනගෙන එන එන දේ මේක පාඩම මේක ආපෝ මේක තේජෝ මේක වායෝ ආදි වශයෙන් දැක දැක දැනගෙන ඉන්න පුළුවන් නම් අපි කියන අභිඤ්ඤය. ඔය මෙහෙම කරගෙන කරගෙන යනකොට කවදා හරි තේරෙයි මේ පඨවි ධාතුව තේරුම් ගත්ත ක්‍රමයෙන් හාත්පසින්ම වෙනස් ආපෝ ධාතුවට වැටෙන අද්දකිය. ඒක තමයි පරිඤ්ඤය. පිරිසිඳ දකින්න කියන්නේ මේ දකින්නේ පඨවිමයි ආපෝ නෙවෙයි තේජෝ නෙවෙයි වායෝ නෙවෙයි කියන එකත් හරියට ආපෝ ධාතුව මේ පටවි ධාතුව තියෙනකොට තද ගතිය සහ මෙලෙ ගතිය දෙකම තියෙනවා වගේ අපි හොඳටම අඩියට කිඳාක බෑගෙන ගියොත් පටවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ අපි භෞතික විද්‍යාව අපිට ගන්නවා ඝන ද්‍රව වායු කියලා තුනක්. ওই ඝනයට අපි කියනවා පටවි කියලා. ද්‍රවයට කියනවා ආපෝ කියලා. වායු ධාතුවට වායු ධාතුව කියලා. දැන් විශ්වවිද්‍යාලේ ගියොත් thermal physics කියලා තාම ෆැකල්ටි එකක් තියෙනවා. තාම වෙනම සෙක්ෂන් එකක් තියෙනවා උණුසුම පිළිබඳව. ඒ නිසා කවුරු කොහෙන් බැසත් ද්‍රව්‍ය එන්ට රූප හතරයි තියෙන්නේ. මේ තදකම තියෙනවා පටවි කියන්න පුළුවන් නැත්නම් ඝන කියන්න පුළුවන්. ඊට පස්සේ ආපෝ කියන්න පුළුවන් නැත්නම් වැగిරෙන ගතිය නැත්නම් ද්‍රව කියන්න පුළුවන්. වායෝ ගතිය තියෙනවා කම්පන චංචල ගතිය වායෝම තමයි. ඊට පස්සේ තියෙනවා තේජෝ. මේ කවදා හරි අපි බැලුවොත් පෙනෙයි රූප ධර්ම කියනවා වයින් එහාට දෙයක් ආස්තික පදාර්ථේ නැහැ. ඉතින් ඔය දේන් තොරව કોઈ චිත්තක්ෂණයක්වත් අපි නැහැ. නමුත් දැන් ඉන්නේ કોઈ මොනතෙද කියලා දැක ගන්න එකට අපි කියනවා අභිඤ්ඤය ඥාන. ඒක අනෙක් මුණත් උනින් වෙන්කොට දැන ගැනීම ඥානෙට කියනවා පරිඤ්ඤය ඥාන. පිරිසිඳ දකිනවා කියන්නේ. ඉතින් මේක අපි කවදාකවත් මේ මම දැන් මෙතන කියන සංකල්පය තුන බලන්නෙත් නෑ බලන් බලන්න හිත දෙන්නෙත් නෑ ඒක ਸਰවඥන්සේ සාතික් කරනවා. ඒකට අනිවාර්යයෙන් පරතෝ ഘോഷය අවශ්‍යයි. කායින් හරි දන්න කෙනකින් ඇහෙන්න ඕන. ඇහුණාත් ඇතුළත යෝනිසමනසිකාරය තියෙන්න ඕන. මේක බැලුවොත් තමයි අපිට ලෝකයේ ඇති හැටියෙන් වර්තමාන වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේයින් පිට මොන දේවල් දිගේ ගියත් ඒකට සුද්ධ වශයෙන් කියන්න පුළුවන් ප්‍රමාදේසා අසත්‍යමත්කම. කාලේ නාස්ති කිරීම කියලා. එචා ඉන්නා චිත්තක්ෂණයේ පවතිනා වූ රූප කොටස නම් මේ පඨමි මේ වායෝ මේ තේජෝ මේ ආකාර ආපෝ කියලා හතර දැක ගන්න පුළුවන් නම් ඔකට කියනවා අභිඤ්ඤය ඥාන කියලා වෙන්කොට දැනගෙන කියනවා පරිඤ්ඤය ඥාන. ඉතින් මේකට කම්මඨාන් සුද්ධ කරනට ඉංගිය දෙන්නේ කොහොමද? වාඩි වෙන්න කියලා. හොඳට වාඩි වෙලා Taman ඉඳගෙන ඉන්න ඉරියව පුළුවන් තරම් සහැල්ලු කරන්න කියනවා වේදනාවක් නැති වෙන්න පුළුවන් තරම් අඩු කරගන්න සද්ද නැත්තනකට යන්නේ කියලා කියනවා. ඒකල හිතවිලි නැති වෙන තාලෙට හොඳට සක්මන් කරලා සීලක හිත පිහිටුවලා අනේ මේ මං ආවේ මේ අනුන් දෙන බතක් කාලා කොහොම හරි මේ වර්තමානට හිත ගණ්ඩායි අනේ මගේ හිත මේ වර්තමානයේ පිහිටියා කියලා පිහිටාවා කියලා ඉතින් හිත අලුත් කරගන්න අලුත් කරගෙන ඉවරලා කියනවා ලේසියෙන් පටන් ගන්නකොට තාම ගැඹුරට යනතු ඉඳගෙන ඉන්න ඉරියව්වේ සැහැල්ලුවට හිත දාන්න එතකොටමත් සැහැල්ලු වෙන්න නම් හිත ඉරියව්වට යන්න නම් හිතවිලි වේදනා හද නැති විය යුතුයමයි ඉතිවිලි විදලා සද්ද තියෙනවා මෙතන නෙවෙයි. මම දැන් මෙතෙන්ට හිත ගත්තා නම් මේ භාවනාවේ පිවිසුම. ඊට පස්සේ කියනවා මෙහෙම ඒ කිසිම දෙයකට උඩගෙඩි දෙන්නේ නැතුව ඉනිමම් බඳින්නේ නැතුව ඒක පයින්රිල උන්ට හේ බලන්නේ. ඒ කියන්නේ තියෙන ඔහේ බලා ඉන්න කියන තමයි. සුම්මයිද කියන එක තමයි කියන්නේ නිකන් ඉන්න. මේක තමයි අපිට බැරිම දේ. ඔන්නෝ නිකන් ඉඳගෙන ඉන්නකොට පෙනුනොත් මේ කම්පන චංචල ගතිය, භූත ස්වરૂපේ නලියන ගතිය, පණ තියෙන එකේ තියෙන නලියන ගතිය උක තමයි. ඔය කියන්නේ වායෝ ධාතුව තමයි. මොන්නම ක්‍රමයකින් හෝ මේක පොළවනවා. පහනකට කෙලින්මපත් වෙවිඳ දෙන්නේ ඒක සලනවා. අනිත් වගේ ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුව අපිව සලන්න පටන් ගන්නවා. ආ සලන්න පටන් ගන්නකො සලන්න එපා සැලෙන හැටි. ධාතු සැලෙන හැටි බලා ගන්න පුළුවන් නම් අපිට හිතා ගන්න පුළුවන් පණ තියෙනවා. මැරිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. නිදිමත ගතියකුත් නැහැ. අර මම දැන් මෙතන කියන එක තව තියුණුවට පෙන්නනවා මේ ඉන්න බවට හොල්මන නලියන ගතිය ආයේක තමයි මේ හුස්ම ගන්න ගතිය කියලා කියන්නේ. ඉතින් ඕක බැලුවාම පෙනෙයි ඕක උංගා සක්‍රියව සිද්ධ වෙන්නේ උඩුකයි. ඒසොර පුළුවන් හිමීට හීන් වලින් යටිකය අමතක කරලා අය උඩුකයට හිත දාන්න ඔන්න නලියන්න ගන්න. නලියන බව තියෙනවා මේ කවදාකවත් හිතලා ගන්න එකක් නෙවෙයි ප්‍රകൃතිය. ආනේ බලන් හිටියනම් කියනවා මේ නලියන ගතිය මුළුඩු කයෙම පැතිරලා තිබුණට වඩාම ප්‍රකට. ඉත යොමු කරලා මනස්කාරය යොදවලා බලන තරම් වටින්නේ කොතනද? කොතනද හැපෙන්නේ? කොතනද තැර වෙන්නේ? කොතනද පුරවාගෙන නාස්පුඩු පුරවාගෙන යනවද දැනෙන්නේ කියලා ආනේ ලකුණ ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙනවා මේ අභිඤ්ඤය ඥානය ඒකාග්‍ර වෙච්ච හිතකින් ශරීර පුරා පැතිරිච්ච චක්ක ලෝකේ පුරා පැතිරිච්ච හිතකින් නෙවෙයි ඒකාග්‍ර වෙච්ච හිතකින් ගන්න ඔච්චර තමයි අපිට කොළ හැක්ක තමයි මනස්කාරය කියන්නේ. ඉතින් ඊට කෙරුවා නම් ඔච්චර අමාරුවෙන් කෙරුවා නම් ඔච්චර කියන කන්නඩිය දාලා හැප්පිට හැත් යන බැලුවම මොනවා හරි පේන්න එපායි. ඒක විපස්සනා ආප්තෝපදේශයක් බැලුවොත් පේනවා. හැබැයි බලන්නේ කරලා නෙවෙයි, කෙරෙන දෙයක්. එතකොට මොනවද පේන්නේ? ආන්න එකයි අභිඤ්ඤය කියන්නේ. මට මේ බලාගෙනකොට නාස්පුඩු පුරවාගෙන නවම් නාසිකාග්‍රේ වැදීගෙන උලම් පාර පිට වෙනවා දැනුණා. පිරිමැදීම වැටවුවා. එහෙම නැත්නම් උණුසුමක් වැටවුවා. එහෙම නැත්නම් මේක ආකූල ප්‍රවාහයක්. කලබල සහිත ප්‍රවාහයක්. නැත්නම් අනාකූලව යන ප්‍රවාහයක්. ඊට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ ප්‍රස්වාව උලංගල ඇතුළට ගන්නවා ඒක. ඇතුළට ගන්නකොට ඔන්න සීතලට වැටෙනවා, කෙටියට වැටෙනවා, අනාකූල වෙනවා, ආකූල වෙනවා, নানা ආකාර දේවල් අන්නේ අභිඤ්ඤය ඥානෙට අහුවෙන දේ ගුරුවරයාට කෙලින්ම කියන්න පුළුවන් නම් ඉතින් මේ කියන වචනේ සේකයි කියලා කිය හැකියි. මෙයා හික්මන්නේ. එතන කොච්චරලා භාවනා කරුවත් මං හුස්ම දැක්කේ නෑ කියලා කියනවනම් ඒ කියන්නේ මේ මූල ධර්මයකට විරුද්ධ වෙනවා. බැලුවොත් පේ. දැන් කියනවා බැලුව එක නම් බැලුවා පේනුනේ නෑ කියලා. ඒ කියන්නේ මේ අභිඤ්ඤය පදේට අපි තාම හික්මිලා නැතිකම නිසා. ඕන්න කියලා කියලා දවස් 10ක් 15ක් කමඨාන් සුද්ධ කරනකොට තමයි ඔය බයිලා කතාවල් එහෙම නැත්නම් ඔය ගමේ චොටේ කතාවල් පැත්තක තියලා අරමුණ මොකද්ද? කොහොමද මනස කාට නැංගුවේ කොහොමද පෙන්නේ? ඊගාටම අරමුණ වෙනස් වුණාට පස්සේ මොකද්ද අරමුණ කොහොමද මනස කාර්යයට නැගෙන කොහොමද මේ කිරුවේ කොහොමද කොහොමද පේන්නේ කියන්නේ මේ අභිඤ්ඤයයට ඒ වෙලාවේ අස්පනා අපිට දකින්න දෙයට හිත යොදවන්නයි. ඉතින් මේක තීව්‍රකරනද මේක ඒ සම්මුති ඥානයේ ගිලිලා ඉන්න හිතට වද්දන්න කියනවා පුළුවන් තරම් පරිඤ්ඤය කිට්ටු කරන්න කියලා. ඒ කියන්නේ ආස්වාසිය දකපු දැක්ම ප්‍රස්වාසයෙන් පිරිසිදු දකින්නේ කියලා. වෙන්කොට දකින්න. මෙන්න ආස්වාසයක් මෙන්න ප්‍රසවාසයක්. ඉතින් හුඟ දෙනෙක් කැමති නෑ මේ අයන්න අයන්න කියවන්න. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ අර කොණ්ඩ කැවුම් ගෙඩිය කොණ්ඩෙම කණ්ඩා වගේ ගැඹුරක් කතා කරන්නේ. ඒ ගැඹුර කතා කරනවා කියන්නේම කියන්න හදන දේවල් මේ සාමාන්‍යයෙන් ගමේ තොටි භාෂාවට යනවා. මොකක්ද අරමුණ? අරමුණට හිත යොදනකොටම කොහොමද මෙනෙහි කරනත මනස්කාරය යෙදුවේ කොහොමද? වැටුනේ මොකක්? මෙන්න මේ විදිහට ආස්වාසයේදී වැටෙන දේ ආස්වාසයේදී වැටෙන දේ මිසක හිතුමනාවක් නැතුව දකින්නකට අභිඤ්ඤය කියනවා නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්න පුළුවන් ගැතෙන එක නම් පරි. ඉතින් මේක අභිඤ්ඤය පරිඤ්ඤය සහිතව හුස්ම රැලි 10ක් ගත්තොත් පිටු දෙකක් විතර ලියන්න දේවල් හම්බ වෙනවා. මොකද කියන්නේ මම පැය භාගයකට හුස්ම ගත්තා හොඳට පේනවා නෑ මට ඕනේ ඒක නෙවෙයි ඊගාව එක කියන්නයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් ගුරුරයා පුල්ලුවන් තරම් කියනවා ඒ කොහොමද පටන් ගත්තේ මොකද්ද කියලා කැමති නෑ. එතකොට හිතන්නේ මම මේ දෙකේ පන්ති ළමෙද්ද ඇයි මට මේ ඕගන්නන්න එනවද මම ඔවා ඊයේ කිව්වා නේද ඔවා මතක නැද්ද මේ හාමුදුරන්ට කියලා. ඉතින් මොකද්ද අර කොහොද වැඩගෙන යනතර ලන්දටමයි දුවන්නේ. ඉතින් මේ අභිඤ්ඤය පරිඤ්ඤය කියලා ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය ධර්මයේ දක්ෂ වෙලා ආර්ය ධර්මයේ හික්මනවයි කියලා කියන්නේ කියන දේ ලකුණු ගන්න එක නෙමෙයි වැඩේ. මේ කියන දේ ඇත්තටමයි ප්‍රත්‍යක්ෂයි. කිසිම ආය ආලවට්ටමක් එකතු කරන්න ඇති හැටි කියන්න පුළුවන් නම් කීපතාවක් වෙන භාවනා 50ක් ඉවරයි. භාවනා ලකුණු 100න් 50ක්ම ලැබලා ඉවරයි. සාමාන්‍ය ලකුණුකම හැටියට ක්‍රෙඩිට් පාසයක් හම්බ වෙනවා. එනිසා මේ අභිඤ්ඤය පරිඤ්ඤය දෙක අහුවෙන්නේ ඉස්සලාම සීක වෙච්ච කෙනාට. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගොඩාක් කල් යනවා. ඒක හුඟක් වෙලාට සිද්ධ වෙන්නේ බණ අහලා නෙවෙයි ධර්ම සාකච්ඡාවේදී. ඒක නැත්නම් ඒකට විශිෂ්ට ඥානීයකට හම්බ වෙන කමඨාන් සුද්ධ කරනවා. තමන් කරපු දේ මෙන්න මේකයි මම කෙරුවේ මෙහෙමයි මම හිතේ දුවේ නෑ මේකටයි හිතේ දුවේ මෙහෙමයි හිතේ දුවේ මෙන්න මේකයි මට පෙනුනේ. ඊගාවට මේකයි මතුනේ මම මේකට මෙහෙමයි හිතේ දුවේ මෙන්න මේකයි මට පෙනුනේ කියලා. හැම හුස්මකම බලන්න පුළුවන් නම් ඒකේ හුස්මනේ 10ක් 15ක් තප්පර 10ක් 15ක් විනාඩි 10ක් 15ක් යනකොට ඔය පරිඤ්ඤය ඥානෙ පිරිසින් දැකීම තව විශේෂ පැත්තකට අතුයිටි බීටි වැඩේ. ඒ මොකද්ද? අපි ආස්වාස ප්‍රස්වාස දෙක අතර මේ ගැළපුම් කරගෙන ඉනේන ආස්වාසය පාස අලුතෙන් බලන. ඉනේන ප්‍රස්වාසය පාස අලුතෙන් බලන යනකොට මේ දෙකේ වෙනස දැක්කා නම් ඒ කියන්නේ ඒ තරමට ඉන්ද්‍රියම් ප්‍රනීත වුණා නම් අනිවාර්යයෙන්ම දෙයක් සිද්ධ වෙනවා. ආස්වාසයේ ඉඳලා ඊගාව ආස්වාසයට යනකොට ඇති වෙනසත් අහු වෙන්න පටන් ගන්නවා. ආශ්වාසය විනාඩි 5ක් විතර බලාගෙනකොට ඒක කෙටි වේගන යනවා නොදණී යනවා ප්‍රශ්වාසය දිගේ බලනට ඒකත් කෙටි වේගන යනවා කියලා ආශ්වාස ආශ්වාස අතර ගැළපිල්ලකුත් එනවා ඒක තමයි සතිය ටියුන් වෙනවා කියන්නේ සමාධිය බහුල වෙනවා කියලා කියන්නේ පරිඤ්ඤය ඥාන තීක්ෂණ වෙනවා කියලා කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාන කියලා කියන්නේ ඕකයි ඉතින් අර මුලින්ම ආශ්වාස ප්‍රශ්වාස දෙක අතරත් වෙනස දැකම නැති කෙනාට ඉතාමත්ම අමාරුයි මේ ආශ්වාසයේ දිගේ බලන්න මොකද වෙන්නේ? කිත යාගෙන ඔක පාට ඩොක් කාලා මම මට ක්ලාන්තය දුනා වගේ ඉන්න ගියා වගේ ගැසිලා හැරෙනවා හුස්ම නැතිලා ගියේ. ඇඟත් නැතිලා ගිහලා මොනවා වුණත් දන්නේ නැහැ. ඒක හොඳ ලකුණක්. භාවනා හොඳ ලකුණක්. නමුත් එතකොට කියන්නේ අනිත් දවසේ මේ වෙන බව දන්න නිසා ගොරෝසු තනින් පටන් ගන්න ආස්වාද ප්‍රසආද දෙකේ පරිඤ්ඤය ඥානෙ ලබාගෙන ආස්වාසෙන් ආස්වාද ප්‍රසවාසෙන් ප්‍රසවාසිරත් ගැළපුම් ගැළපුම සම්බන්ධ විවිධ මේ අවදි භාවයේදී එළඹිච්ච සිට සිහියකින් අප්‍රමාදීව බලාන හිටියොත් ඒ මුල් ටිකේ තමයි ගමනේ පෙර නිමිත්ත හම්බෙන්නේ. ඉතින් මෙහෙම කරගෙන කරගෙන යන කෙනාට කියනවා ටිකක් වෙලා යනවා කකුල හිර වැටෙනවා ඉන්න බෑ දඟලනවා. ඒකට කියනවා සක්මන් කරන්න. සක්මන් කරන කෙනා වම තියෙන කොටයි දකුණ තියෙන කොටයි වෙනස් කරලා බලන්න. වෙනස් කරලා බලනවා නෙවෙයි වෙනස බලන්න. දකුණ දකුණ වශයෙන් මේ මොහොතේම දකින්න එකට කියනවා අභිඤ්ඤය ඥානය කියලා. දකුණෙන් වම වෙන් කරලා දැක ගන්න පුළුවන් තරමට අපි තීක්ෂණ නැත්නම් හරියට දන්නවනේ. පරිණීයයි. ඉතින් ඒකට එන්න එන්න එන්න ඒක පිළිබඳව තියෙන දැනුම වැඩි වෙනවා. ඊට පස්සේ තියෙනවා ගත්තේ ස්ථිතේ නිසින්නේ සුත්තේ జాగෘතේ ආලෝකිතේ විලෝකිතේ යනකොට එනකොට කනකොට බොනකොට නිදගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට හැම තැනකදීම මේ ලැබෙන අත්දැකීම. ඒක නැත්නම් මේ අත්විඳීම පුංචි පුංචි අණු කුඩා ඉරියව් වලට කඩලා එක එක වෙන් කරලා දැනගන්නයි කියන. තනමට සමෝධය දැනගන්න ඉපයි කියන. ඒක නිසා මෙන්න මේ වෙන්කොට දැනගැනීමේ ඥාණයෙන් අපි කරන්නේ සද්ධාදී ඉන්දිය ධර්මයන් තියුණු කරන එක. නමුත් මෙතන පොඩි පටලැවිල්ලක් පටලැවිල්ල කියන්නේ මේ බුදුහාමුදුරුවෝ මේක යොමු කරවන්නේ භෞතික විද්‍යාව උගන්නන්න නෙවෙයි. උන්වහන්සේ මේ වෙන තැනකට අපි ගෙනියන්න හදන්නේ. යම් තාක් දුරට දවස පුරා ඉරියව්වක් පුසා පැයක් පුරා ගමනක් පුරා නෑමක් පුරා කෑමක් පුරා කියන පුංචි පුංචි පුංචි පුංචි සෑම ඉරියව්වක වෙන්කර කර වෙන්කර කර දැනගන්න පටන් ගත්තොත් කියන්නේ පරිඤ්ඤය ඥානය පිළිබඳව අපි හොඳ එළඹ සිටි සියකින් ගත කළොත් මේ සෑම දෙයකම තියෙන මේ පෞද්ගලික ලක්ෂණ හරහා යම් තැනකදී හිත නිස්සාරණය කරගෙන මේ සේරම පොදු ලක්ෂණයක් තියෙනවා. මේ පෞද්ගල ලක්ෂණ සේරටම යටින් සම්බන්ධ වෙච්ච පොදු ලකුණක් තියෙනවා. මේ ඔක්කොම රූප කියන ගානට වෙනවා. රූපයන්ට පොදු ලකුණක් තියෙනවා. මොකද්ද? ඒවා දඟලන සුළුයි. ඒවා විනාශ වෙන සුළුයි. ඒවා විපරිණාමයටපත් වෙන සුළුයි. ඒක තමයි අමාරුම දේ හුඟ දෙනෙක් කැමති වෙන්නේ අල්ලාගත්ත දේ දිගටම පේන්ට ඕනේ කියලා හිතනවා. ඒක වෙනස් වෙනවා දකින්නකොට ඒ තමන්ගේ දරුවා මලා, අම්මා මලා, තාත්තා මලා කියලා අඬන කෙනෙක් වාගේ. Taman ගත්ත ඉඩම ගම් වතුරට ගහගෙන ගියා ගින්නට ආ වුණා කියලා අඬනවා වාගේ. ඉතින් ඒවට පුරුදු කරපු අර මඤ්ඤණා කරපු හිත අපි යම් වෙලාවක ප්‍රසවාස වාසයේ උණුසුම් ආශ්වාස වාසයේ සීතල කියනට හැම වෙලාවම අපේක්ෂා කරනවා මේක තියෙනනම් භාවනාව හරි මේක වෙනස් වුණොත් ඒ කරපු එකනාව හතුරේ වෙච්ච එක වැරද්දක් ව්‍යසනයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට මේ පරිඤ්ඤය ඥානය අල්ලලා දෙන්නේ දේවල් පුංචි පුංචි අණු කුඩා කොටස් වලට කැඩෙන්න කැඩෙන්න. ඉරියව් පුංචි පුංචි ඉරියව්වට වෙනස් වෙන්න වෙනස් වෙන්න ඒකේ තියෙන මේ උඩ දාන ගතිය, වෙනස් වෙන ගතිය, විපරිණාම ගතිය, තවන ගතිය, දවන ගතිය ගොජ්ජ දාන්න පටන් ගන්නවා. ඒ ගොජ්ජ දාන්න පටන් අර ගන්නකොට මෙන්න මේකයි දේවල් වල තියෙන පෞද්ගලික ලක්ෂණ හොඳට විනිවිදලා ඔළුවේ කෙස් ගැට පෙටා ගැට කඩලා පීර ගන්නවා වාගේ. කැඳේ ගල බේරා ගන්නවා වාගේ බලන කෙනා ඒක දිගේ ඉදිරියට යන්න යන්න විභජ්‍යයේ කඩාන කඩාන යන්න අංශෝ කුඩා වෙන්න වෙන්න ඉරියව්ව පුංචි වෙන්න වෙන්න වහා වෙනස් වෙන සුළු ගතිය කියන එක ලෝක ස්වභාවික ධර්මතාවයයි. එසා පරිඤ්ඤය ඥාණයට වෙන්කොට දැනගැනීමේ ඥාණයට හිත තියලා මේක මම කරගන්න ඕනෑ කියලා පෞද්ගලික ලක්ෂණ දකින්න දකින්න දකින්න අන්තිමට පේන්න පටන් ගන්නවා සෑම රූපයකටම පොදු ලකුණක් තියෙනවා උණුසුම තියෙනවනම් සිසිලත් එක්ක පෙරලි කරනවා. චංචල ගතිය තියෙනවනම් ස්ථිර ගතියත් එක්ක පෙරලි කරනවා. බර ගතිය තියෙනවනම් හැලු ගතියත් එක්ක පෙරලි කරනවා. මේ දෙකම දැක්කට පස්සේ මෙව අතර කවමදාකවත් ඉස්පාසුවක් නැහැ. එක චිත්තක්ෂණ දෙකක් නැහැ කියලා හුස්ම ගන්න. පෙළනවාමයි. තවනවාමයි. මෙන්න පෙළෙන තවන ගතියට කියන විපරිණාම. ඇතර පෙළෙන තවන ගතිය නෙවෙයි විපරිණාම කියන්නේ විපරිණාමය නිසා ඇති වෙන ඵලයට කියනවා පෙළෙන තවන ගතිය කියලා. ඉතින් අපි ඒතකොට ඉරියව්ව මාරු කරනවා. ගුරුවරයා මාරු කරනවා, කමටහන මාරු කරනවා, වෙනතන් වලට යනවා. මේක හරියන්නේ නැහැ කියනවා මේක තිබුණට වැඩිය මේ ගින්නට වැටුණා වාගේ පැලෙන්නා වාගේ කියලා අර දුක්ඛ සත්‍ය එහෙම නැත්නම් මේ විනාශ වෙන ගතිය කියන්නේම දුකක් ස්පර්ශයක් නැහැ කියන එකනේ අස්වැසිලක් නැහැ කියන්නේ ඒ අස්වැසිලි ගතිය නැති වෙනකොටම මඤ්ඤණා කරන්න පටන් ගන්නවා මේක මොකක් හරි කරපු පාප කර්මයක් වෙන්නේ. එහෙම නැත්නම් මේ සීල වැරදිලා වෙන්නේ. එහෙම නැත්නම් වෙන තැනකට ගියොත් මට මේක හරියයි. එහෙනම් මේක මට මේ කරදරේ දුන්නේ අසවලා. එහෙනම් මේක මගේ වැරදි චර්යාවක් කියලා අර ඇති වෙන සෑම දෙයකම පෙරලියක් වань. විපරිණාමයක් වань. පාලනය කරගන්න බැරි ගතියක් වෙනකොට අපි ඒක මඤ්ඤණා කරනවා මේක මම මේක මගේ මේකෙන් මම වෙනවා මේකට මම වෙනවා නැත්තම් මේකයි මමයි එකයි ඒතර අභිඥා පරිඤ්ඤය ඥාන අතරමැද උනත් හිත වැටෙනවා කියලා කියන්නේ නැති බැරි සංඥාව එනවයි කියලා ආය වඤ්ඤණාවකට ගිහිල්ලා. මේ ඇතිවෙච්ච தত্ত্বය අනුව මේකමයි මම මේකෙන් මම වෙනවා නැත්තම් මේකෙහි මම වෙනවා මේක මගේ කියා ගන්නවා කියලා අර ඇති වෙන පට ව්‍යාපෝතේජෝ හරි එනත්තම් සපයිසුත සුන්දරයි කියන ගතිය හෝ දුකයි කරදරයි කියන එක හෝ ගියාට පස්සේ අපි පරියන්කෙන් නැගිටිනව දන්නේ නැහැ සලුවක සාදාලා ගිහිල්ලා ඉන්නේ අපි එතකොට ඒ තරමටම දේවල් වල වෙන්කොට දැනගැනීමේ ඥාණය හොඳට දන්නේ නැති කෙනා ඒ දේවල් වල පොදු ලක්ෂණට කිට්ටු කරනකොට මුළු ලෝකෙම තහලවනවා. ලොකු ලෝකෙම කියලා කියන්නේ Tamange හිතුම් පැතුම් පද්ධතියත් එක්කම තහලවනවා. මම හිතනවා යම් කිසි පදනමක මේ මමයා කියන පදනමයි මමයයි සේරම තහලවන්නේ හුදු රූප ධර්මයන්ගේ අතරක් නැතුව තවන ගතිය සහ සැලෙන ගතිය. නිකන් පොරි පුපුරන්නා වාගේ. සත්‍යච්ච කබලට අබහුරක් දාන්නා වාගේ. දිය වද්දයකඩකට වහින වෙලාවේ දිය මතු පිට වාගේ. ඒක දිග්ගටෝම නලිය නලිය තියෙන. අන්නේ නලියන ගතිය දකින්න මේ අභිඤ්ඤය පරිඤ්ඤය දෙක දැනගන්න. මම මේ බලන්නේ මේකයි. ඒකේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෙනස් වෙන ගති මේකයි. ඒක ඊගායකට මාරු වෙනකොට ඊගාවේකයි මේකේ අතර වෙනස මේකයි කියලා දැනගන්න එක මනුස්සමලයට තියෙන දෙයක් අනිවාර්යයෙන්ම තියෙනවා අපි කවදාවත් ක්‍රියාත්මක කරන්නේ. අපි ක්‍රියාත්මක කරන්නේ හිතුමනාවල් වලට ඒක යොමු කරවන්න, හිතූ දේ ලබන්න, නැත්තම් මේක මෙහෙම වේවා කියන ප්‍රාර්ථනා මත ඒ තීරණ අපි පොදුවේ කියන මඤ්ඤණා කරනවා කියලා. එහෙම නැත්තම් සමහර වෙලාවට කියන ප්‍රපංච කරනවා කියලා. වාග් බහුල්‍ය කියලා. අන්න එහෙම නැතු මේ ඇති වෙන සෑම දෙයකම එතන තියෙන ප්‍රകൃතිය, අස්පනා පිට පේන දේ, භාවනාමය වශයෙන් අත්දකින්න දේ අභිඤ්ඤයයි. බුදුහාමුදුරුවෝ කොහොමමයි දකින්නේ? දේවදත්තත් ඔහොමයි දැක්කේ. පුතඥයත් ඔහොමයි දකින්නේ. රහත් වෙච්ච කෙනත් එහෙමයි දකින්නේ. හැබැයි රහතන් වහන්සේ දන්නවා ඒක අතීතනාගතයෙන් කලවම් වෙනකොට අතීතයෙන් කලවුණා කියලා දාන්නේ. පුතඥය දන්නේම නෑ දැන් භාවනා හොඳයි කියලා කල්පනාට වැටුණාට පස්සේ භාවනාව නෙවෙයි ඉන්නේ කල්පනාව. ඊගාවට මතුවෙන දෙයට විවෘතකමක් නැහැ. ආන්නේ විදිහට මේ අපත්ත මානසෝ කියලා කියන්නේ මේ පෞද්ගලික ලක්ෂණ දකින්න ඕනේ, පෞද්ගලික ලක්ෂණ දැනගන්න ඕනේ. ඒ හරහා විනිවිද ගිහිලා මේවට පොදු ලක්ෂණ දකිනකොට ඒක දැක් ගන්න ඕනේ. ඒක සමහර වෙලාවට මේක කියනවා පරිසම්බිදාවල අත්ථ ධම්ම කියලා දෙකට. ඒ වගේ තියෙන පෞද්ගලික ලක්ෂණ දැකීම අත්ථ පරිසම්බිදාව කියයි. අර්ථේ. මේ පඨවි, මේ තේජෝ, මේ වායෝ, මේ ආකාශ කියලා දැකීම. නමුත් මේ ඔක්කොගෙම තියෙන සැලෙන ගතිය, විපරිණාම ගතිය දැකීම ධර්මයි. ඒක හරහා ධර්මයේ දකින්න අත්ථ ධම්ම දෙකම දකින්න. ඒ නිසා මේකට තව පැත්තකින් කියනවා සාමාන්‍ය විසුද්ධි මාර්ගයකටද ඥාත පරිඥා තීරණ පරිඥා. ඥාත පරිඥාව කියලා කියන්නේ එකක් එකක් වෙන් කරලා දැනගන්න පුළුවන් ගතිය. මේ පටවි, මේ ආපෝ, මේ තේජෝ, මේ පටවි ගරු ලකුණ, මේ ලහු ලකුණ, මේ තේජෝ ලකුණ, ගරු ලකුණ, ලහුල එක එක එක එක එක වෙන් කරලා දැනගතයි. ඔක්කොම තිබෙන විශේෂඥාවක් වෙනකොට මේක විනිවිදිනවා. ඒක කවුරු කරන්න ඕන දෙයක් වෙන දෙයක්. ඒකවල තීරණයක් වෙනවා. මේවත් තෝර තෝර දැනගෙන හිටියත් එකයි. ඔක්කොම පොදු වශයෙන් එක සැරයක් දැක්කත් එකයි මේ ඔක්කොගෙම තියෙන සැලෙන ගතිය. එතකොට ඒ පුද්ගලයා අරක දෙන්නම් මේක දෙන්නේ නැහැ කියවට සැලෙන්නේ නැහැ. එයා දන්නවා ඒකෙත් තියෙන ওই සැලෙන ගතියම මේකෙත් තියෙන ওই සැලෙන ගතියම තමයි. ඉස්සර පස්සර වෙනස් වෙන්න ඉඩ තියෙනවා. කොයි එකකින් පටන් අරගත්තත් පොඩ්ඩ එක ලුණු සීවියක තරම් ඇතුළට ධර්මඥානෙ පහළ වෙලා බැලුවොත් මේ සියල්ලකින්ම තියෙන එකම තවන ගතිය. එකම දවන ගතිය. උත් මතු පිළිදෙන මේක පඨවි වශයෙන් තවනවා. අරක ආපෝ වශයෙන් තවනවා. මේක තේජෝ වශයෙන් තවනවා. ඒ තවන ගතිය මොනත වෙනස් වුණාට, පෞද්ගලික ලක්ෂණ වෙනස් වුණාට, ඒක ඇතුළට ගිය ගමන් තියෙන සෑම දෙයකම නුරුස්නාසුළු ගතියක්. ඒකාකාර ගතියක්. එපා කරන ගතියක්. කම්මැලි ගතියක්. බයලවන ගතියක්. අනාරක්ෂිත ගතියක්. ඉතින් ඒ නිසා යෝගාවචරයා ඒ අභිඤ්ඤය පරිඤ්ඤය ඥාන දෙකට ලෑස්ති වෙනවා නම් නොබෝ කලකින්ම දැනගනි භාවනා විශිෂ්ටම ප්‍රතිඵලය. එනතම මේ සීක කියන්නේ පූර්ව භාග ප්‍රතිපදේ විශිෂ්ටම ප්‍රතිඵලය තමයි උඹ නොදකින් කියලා හිතන ගතිය. මේක කම්මැලි. මේක ඒකාකාරයි. මේක නීරසයි. මේක බයලවන සුළුයි. ඇයි මම මේක දිහා මෙහෙම බලන්නේ කියන එක උත්තර දෙන්න පුළුවන් జగතෙත් මේ ලෝකේ නැහැ. හැබැයි අර සත්පුරුෂයන් දකපු කෙනා ආර්යයන් වහන්සේලා දකපු කෙනා ඒකේ බැඳෙන ගතිය මේක මටමයි මම මේ භාවනා කරන්න ආවේ මේකමයි දැකිය යුතු ගතිය කියන එක තියෙනවා අසත්පුරුෂයාට මේක පේන්නේ කාගේ හරි වැරද්දක් තියෙනවා කවුරු හරි කරපු දෙයක වැරද්දක් මොකද භාවනා එපා වෙනවා කම්මැලි වෙනවා නීරස වෙනවා ඉතින් එතනදිත් පේනවා ඇත්තට සත්පුරුෂාත් පුරුෂ ගතිය පේනවා නාරේනාසල ඇසුරු කර ගතිය නොකල ගතිය පේනවා ඒ ධර්මයේ දක්ෂකම අදක්ෂකම පේනවා ඒ දක්ෂේ විනය හික්මනවද නැද්ද කියලා පේනවා ඉතින් මේකේ කොච්චර නොහික්මුණත් කොච්චර අදක්ෂ වුණත් බය වෙන්න එපා ඊගා චිත්තක්ෂණේ දක්ෂ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි පැය ගණන් දක්ෂ වුණත් මතක තියාගන්න ඊගා චිත්තක්ෂණේ අම්බෝන අසුචි වලට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක දවලක් ගන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. ඒක පිළිබඳ සැලෙන එක තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. ඒ වණුව දුවනවා එහාට දුවනවා මෙහාට දුවනවා අර කහනවා මේ කහනවා දඟලන්නේ මේවා එකාකාරව තිබිය යුතුයි කියන මඤ්ඤණා කරන එක නේද අපත්ත මානස කියලා කියන්නේ මම ඊයේ දවසේ බහන හරිෂෝක්. අද ලුණු දෙහි දැම්මා වාගේ. අච්චාරු හැලියකට වැටුණා වගේ මකයිලා මැකිලා යනවා මත්ත ගෑවිලා යනවා. ඉතින් යනකොට මේ තමයි ස්වභාවය. අපත්ත මානසය මේක හරි කියලා ගන්නෙත් නැහැ වැරදි කියලා ගන්නෙත් තමයි චර්යාව වෙනස් කරන්නේ. ආන්නේ විදිහට දේක පෞද්ගලික ලක්ෂණය සහ පොදු ලක්ෂණය. එහෙම නැත්නම් ඥාත පරිඥා වශයෙන් මේ ලෝක විවහාර විෂයන් කියලා තියෙන්නේ. ඒකට කියනවා ලෝකායත විෂයන් කියලා. ඒ ලෝකායත විෂයන් තියෙන ඥාත පරිඥාව පමණයි ඒක හොඳට හිතේ තියාගන්න. ඒ කිසිම දෙයක් තීරණ පරිඥාට යොමු කරන්නේ එහෙනම් තමයි වස්තුන් අතර සමතාවය දකින්නට ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යෝ කැමති නැහැ. ව්‍යාපාරිකයෝ කැමති නැහැ. মালටි බිලියන් කම්පැනි කැමති නැහැ. ආණ්ඩු කැමති නැහැ. මේ එජෙන්ඩා එක කැමති නැහැ. කොයි එකේ තියෙන එකයි ඔය මේ මේ තෙලුයි පිටින් යත්තම් තෙල් තෙල් පැණි යත්තම් කවුන්ට පංජන් කියලා කියන අවුරුදු කාලයක. ඔගේ අතිරාය ඇදුවත් එකයි කොණ්ඩකම් ඇදුවත් එකයි මුංගල ඇදුවත් එකයි කොකිස් ඇදුවත් එකයි ඔච්චර තමයි. කොයි දේ කරොත් ඔබේ පිටි ටිකක් මේ අඹලා කියන එක විතරයි තියෙන්නේ. අනු විකුණන මිනිහා කැමති නැහැ. යා කියන්නේ අර හැඩේට මේක මෙච්චර යනවා මේක මෙච්චර යනවා කියලා මනුස්සර වටනවා. පොඩි උන් සෙල්ලම් බඩුනේ රවටනවා වාගේ. ඉතින් ඒ නිසා සෙල්ලම් බඩුව රවටනාට කිසි දෝෂයක් නැහැ. ඒකට කියනවා පරිඤ්ඤය ඥාන කියලා. නමුත් මේකේ විනිවිද දැකලා මේ හැම දෙයකම තියෙන පොදු ලක්ෂණක් ඒ පොදු ලක්ෂණ කවදාකවත් ඒකත් හොඳම ආප්ත උපදේශක මතක තියාගන්න පෞද්ගලික ලක්ෂණය දකින්න නැතුව පොදු ලක්ෂණය දකින්න බෑ යම් කිසි කෙනෙක් කියනවා මට දකින දකින මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බේත් ගන්න තරම් පිස්සුවක ඉන්නේ. ඒ මනසේ ඇත්තටම කවදාකවත් භාවනා කරන්න කියන්නේ මේ කොහෙන්ද වචන ටිකක් අල්ලන කතා කරන්නේ. හැමදේම දකින මේ ස්ත්‍රියව මේ පුරුෂයෙක් මේ පඨවි මේ ආපෝද මේ තේජෝ මේ වායු දකින දැක්ම එහෙමයි. ඒකෙන් බැඳෙන්නේ නැහැ. අපත්ත මානසෝ ඒකම දිහා බලනකොට වෙනවා හොඳයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊගාවෙන එකත් ඕකම තමයි. මේ පඨවි ආපෝද තේජෝ වල තියෙන සංකල්පනේ ඕන දෙයක් වවන්න පුළුවන්. ඉතින් වරක ප්‍රිය වෙනවා වරක අප්‍රිය වෙනවා. අර එක රූප වශයෙන් පේනවා. අර එක ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්. ඒ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කා කියන රෝග නිදානයේ පටිගි. අනදකින් කියන බැල්මෙන් බලන්න. ඒව ඒ පාට, ස්වභාව, ආකාර, සටහන් සේරම කැපයි. රහතනාංශකත් කැපයි. නමුත් දකපු ගමන්ම ඒක පිළිබඳව වහා විනිශ්චය දෙන්නේ නැතු ඒක දිහාම ඒකම නැවත නැත එනවනම් බලහන් ඉන්නකොට තියෙනවා හරි ඉතින් එහාට ගියත් මෙහාට හැරුණත් මේ එකම දේ තමයි ඒ මේ විනාශ කළ පෙන්වන්නේ කියලා ඒ පෞද්ගලික ලක්ෂණ දැකලා පෞද්ගලික ලක්ෂණ හරහා මේ සියල්ලම ඇත්තව පොදු ලක්ෂණ දැක්කනම් ඒක ආර්යයි ඒක සත්පුරුසයි අපි බලන්න මිනිස්සු දිහා බලපු ගමන් ඒ මිනිස්සයා ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කියලා වහාම අපි සංඥාවක් ගන්නවා. ඒ මිනිස්සයා සිංහලද බුද්ධ ආගමේද එනතන් දෙමළ මිනිස්සෙද්ද නැත්නම් මුස්ලිම් මිනිස්සෙක් අපිට ගහන්න දහම නැති කරන්න ආව මිනිස්සු කියපු ගම සිංහල බෞද්ධ නම් මල්ලේ දා ගන්නවා අර දකපු ගමන් අපිට ඉබේම තම්බිට උරුමාලු වගේ කේන්තියක්. අපි මේ ඔක්කොම තුල මිනිස්සෙක් කියලා දකිනවනේ. මේ ඔක්කොම මිනිස්සයෝ. මට වෙච්ච නිදර්ශනය තමයි මේක ඉගෙන ගන්න කාලේ වෙන්න පුළුවන්. මට සංඝයා දකින්නකොටම තම්බිට උරුමාලු වගේ. පෙන්නන්නම බෑ මේ ජනතාවට විහිළු සපයන්න. කියන්නේ එකක් කරන්න එක. ඒක ඒ නිසා ඒක දකින්නකොටම නුරුස්නා ගතියක් තියෙනවා. දකින්න දැකපුවම මේ ජෝකර් කෙනෙක්. නැත්තම් උසුළු උසුළු කාර්යයක් විදිහටමයි දකින්නේ. ඒ මෙහෙම දැකපු හොඳද නරකද මන් දන්නේ. ඉතින් මේ දකින්න දකින්න වෙලාවේ ඕනම ගියකට මට අනුකම්පා කරන්න පුළුවන් සංඝයට බෑ. මොකද හේතුව ඒකට ප්‍රතිඥා දීලා තියෙනවා. නොකරන්න එහෙමනම් කරපියව. බැන්නම් ඵලයව. එහෙම තමයි මං කියන්නේ. පස්සේ අන්තිමට ඕමිල්ල අවුරුදු 8ක් යනකොට මම පැවිදි වෙන්න හිත ඇතුණා කියලා හිතන්නකෝ. එතකොට මම ආශා කරපු කණ්ඩායමක කොහොමද මෙච්චර සංඝයාට බැන බැන හිටපු එක්කනා දැන් Taman ඒ නරාවලට බයින්. එහෙම නැත්නම් ඒ <clears throat> තත්ත්වයටපත් වෙන්න ගිය කියලා. මම ඒ වෙලාව ඉච්චර ගමනේ මම කිව්වේ මට දැන් පේන්නේ සංඝයාත් මිනිස්සු වගේ. සංඝයාත් මිනිස්සුයි ඊට පස්සේ මොකද? ගියෙකුට අනුකම්පා කරනවා නම් ඒ වගේම කරන්න පුළුවන්. අපි යම් ආකාරයකට ඒ විදිහට නම් බණ දාපු ගමන් අපි ඇත්තටම කොටු වෙනවා. නිසා සියලු සත්වයෝ සත්වය වශයෙන් දකින්න පුළුවන්. සියලු මිනිස්සුයෝ මිනිස්සු වශයෙන් දකින්න පුළුවන් නම් අපිට මේ තියෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන කොච්චරක් අයින් වෙනවද? එතකොට මනාප කට්ටියට අභිනන්දනය කරන එකයි, අමනාප කට්ටිය තෝරන බේරන එකයි අන්තිමට වෙන්නේ අපේ ලේපිච්චන එක විතරනේ. අපි කොච්චර කෙරුවත් ලෝකෙ වෙනස් වෙන්නේ. ඒ නිසා සියල්ලේ පවතිනා වූ පොදු ලක්ෂණ. මිනිස්සු වශයෙන් දකින්න. පඩ ව්‍යාපෝ තේජෝ හතර කොයි පැත්තෙන් ආලවට්ටම් කරලා පෙන්නුවත් ඔය හතරම තමයි. ඒක නිසා පඨවි ආපෝ තේජෝ නොදකින්නවා කියනෝනම් මං කියනවා කන්නාඩි ටිකක් දාගන්න. හොඳට බලන්නේ කියලා ඇත්ත එක. ඒක එහෙම මොකද පව් පොදු ලක්ෂණේ නොදක පොදු පෞද්ගලික ලක්ෂණ නොදක පොදු ලක්ෂණට යන්න බෑ. දැන් භාවනා කරන කෙනා පෞද්ගලික ලක්ෂණයට මුවපවුවගේ ඇස් දෙකෙන් බලනවා වගේ. අලුතෙන් ඇසරව බබෙක් බලනවා වගේ හැමදේම දිහා බලන්න ඕනේ සම්පූර්ණ විවෘතකමකින්. දිලිසෙන දිදුලනකමකින්. නමුත් ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ තුල තියෙන ශක්ති ප්‍රමාණය පොදු ලක්ෂණ දක්නවට තීර්ණ පරිඥාවට එනවා. ඒ නිසා ඒ ඥාත පරිඥාවේ ඉඳලා තීර්ණ පරිඥාවට යනකොට මේ පරිඤ්ඤය ඥානය කියන එක. වෙන්කොට දැන ගැනීම සහ වෙන්කොට දැනගත් සෑම දෙයක්ම ඇත්තව සමගතිය. ඒක මේ බුරුමින්න ස්වාමීන් වහන්සේලා කියනකොට කියන්නේ අපි හරප්පට්ටියක් දකිනකොට ඒ හරප්පට්ටිය දේශීය ගවයෝද අයෂයද ජර්සිද ෆ්‍රීෂියන්ද කිලාරිද මොකද්ද කියලා ඒ කණ්ඩායමේ තියෙනවා විශේෂ ලකුණක්. නමුත් ඒ ලකුණ ඇතුලේ බැලුවොත් ඒ ආයේෂෙන් අරක් ඇතුළෙමත් ඉන්නවා දෙන්නුයි ඉන්නවා ගොන්නුයි ඉන්නවා. නෑම්බියෝ ඉන්නවා නාම්බෝ ඉන්නවා පැටවෝ ඉන්නවා වදන්ට ඉන්නවුන් ඉන්නවා ඒ අතරත් වෙනස්කම් තියෙනවා. ඒ නිසා සියල්ලම හරක් කියපම් පොදු ලකුණ වෙනවා. නමුත් ඒ හරක් අතර තියෙනවා එකාගෙන් එකා වෙන් කර ගන්න පුළුවන් ලකුණු. අන්නේ දෙකම දන්නවනම් හරක් කර ගන්න. අපිට ඔක්කොම දැනගත්තට පස්සේ මේක හරක් කියන එක මතක නැති වුණොත් එහෙනම් කරන්න බෑ. ඒ නිසා මේ දෙක අතර දැනගැනීමේදී අපි sannivedana හොඳට ඍජු කර ගන්නවා. ඥාත පරිඥාවේ ඉඳලා තීර්ණ පරිඥාවට බැස ගන්නවා. අභිඤ්ඤය කියන්නේ මොකද්ද? පරිඤ්ඤය මොකද්ද කියලා දැනගත්තට පස්සේ ඒ මනුස්සයාට පේනවා මේ දේවල් වලින් මාව නටවන ගතිය වෙනුවට මට තියෙන දේවල් විනිවිද දකින්න එක. විනිවිද දකින්නකොට පළවෙනි දැක්මට first impression කියනවා. ඒකට අපි කියනවා පෞද්ගලික ලක්ෂණ. ඒකම නැවත නැවතත් මානසිකාරය යොදනකොට දක්ෂයා සතිය තුලින් සමාධිය තුලින් මේ මට වැටහෙන්නේ තද ගතියෙන්ද උණුසුම් ගතියකින්ද මම මේ කතා කරන්නේ රූප ධර්ම ගැන අන්නේ ගැළපෙන ලකුණ අනුව නැත්නම් ධාතු මනස්කාර දැම්මයි කියලා කියන්නේ ඒ පොදු ලකුණ දැනගන්න තියෙන හොඳම අත්කල තමයි එචා භාවනා කරන ඉන්නකොට කන රිදුනා බඩ රිදුනා නහය රිදුනා අර කැක්කෝ මේ කැක්කෝ කියන වෙනුවට වැටෙන්නේ මොකද්ද කියලා බලනවනම් වැగిරෙන ගතියේද තද ගතියද උණුසුම් ගතියද කිව්වොත් ඒ රෝගයක් සහ කායික ඉන්ද්‍රියන් සම්බන්ධතාවය අයින් වෙලා කිපිච්ච ධාතුව මොකද්ද කියලා බලා ගන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ අනික් ධාතුව කිපිලා නැති නිසා සන්තෝෂයෙන් එකයි කිපිලා තියෙනවා. හතරම කිපුණා නම් මැරෙනවා. තව තුන් දිනේ සංසිඳිලා ඒ ගැන ලොකුවට සතුට වෙන්න පුළුවන්. එක ධාතුවක් කිපිච්ච බව දානවා. මේ හතර දිනාම කිපුණොත් කොහොමද? ආශිෂෝපම සූත්‍රයේදී බුදුහාමතුරු දේශනා කරනවා මේ හතර දිනාම කිපුණොත් ඔයච්චර කල් කණ්ඩ දිදි බොණ්ඩ දිදි නාව නාව තියාගෙන ඉතු හතර දෙනා කිසිම නැහැ හතුරෙක් හතුරෙකුට විශ්ින් කරන්න තියෙන දේ කරනවා. ඉතින් අපි අර ඒ පුංචි කතාවක් තියෙන ඉස්සර කාලේ කපු කබඩාවක් රකින්න හතර දිනක් ඉඳලා තියෙනවා. ඉතින් කපු කබඩාවේ හරියට ඉඳලා තියෙනවා මේ මීයෝ. එක කපටයක් හරි තිබුණොත් එimhe මේ මීයා කපාගෙන බයින් වල කපු ඇදෙද්දී කපු තීරම අහක දාන්න වෙනවා. ඉතින් මේ මිනිස්සු හතර ගා නඩේ හොයනවලු උත්තරේම කයි ඉතින් කල්ම මිනිස්සේ ඥාව්වෙක් ගෙනත් තියාපන් කියලා. බලලි. අම්මලෝ බල්ලා ගිනාවේ ඒතොල කපු කපඩා එක මීයක් අත්තා. මේ මිනිස්සුන්ට හරි සන්තෝෂයි. ඉතින් ඒ නිසා හතර දෙනෙක් කවලු අපි මේ බල්ලට හතර දෙනාට එකවර සලකන්න බෑනේ. කකුල් හතර බාරගෙන එක එකන කකුල් කකුල් සලකමු කියලා. ඒකෙන් මේකට හොඳට නාවනවා. කවුණා ඉතින් මූ තරවට හැදිලා දැසල් ලිබ්බොක්කේ බුදියන් ඉන්න වෙලාවේදී නෑ මොකද කකුල කට්ටක් ඇහිලා තියෙනවා. ඒක හම්බෙච්ච එක නා විශේෂයෙන් දුවන කියලා පහකඩයක් ගෙනල්ලා ඒක මේ ගිතෙල් වලින් හදලා අරකට පිළියම් කරලා ඉන්න වෙලාවේ අර ගලිබ්බක බුදියන් කියලා පාංගරේට ගිහින් අරන් තියෙනවා. දුවගෙන ඇවිල්ලා අර මනුස්සය හොයනකොටම අර දුවන කියලා තියෙන කපු කපට අර සේරම ගිනි ගත්තා. ඇන් ගිනි ගත්තාම වස අවුලයි. අර තුන් දෙනාම එකදලා කකුල සවුත් වෙච්ච මනුස්සයාට නඩුවක් දාලා තියෙනවා. ඉතින් නඩුකාරයා කතා කරන මොකද කාරණා? ඊට පස්සේ කිව්වලු මේ බලන කකුල් හතර අපි බාහිර කරන මෙච්චර වටන මෙයා මෙයා මේ පොඩි ගොඩේ වෙසකමක් කරා. පාංකඩ ගිනි ගත්තා. කපු මේකම ගිනියා මෙයාගේ වැරදි. ඒගොල්ලෝ එක දිව්‍ය ඉතුරු කකුල් තුනෙන්නේ. ඒ නිසා උඹලා තුන් දෙනා මේ මිනිහට වන්දි කියපන් කිව්වා. හොඳ කකුල් තුනේ දුවපින්ද තමයි ඔය කපු මේ මේ ලිපගාව ඉඳලා කපු කපඩාට ගියේ. ඒ නිසා අනික් ඔය පැටලිච්ච ධාතුව දරාගෙන ඉන්නේ අනික් ඔය හොඳ ධාතු හතර. ඒක හොඳයි කියන නිසා තමයි අරකට ලෙඩයි කියන්නේ. හතරම ආශිවිසෝපම. විශේෂයිත නයි හතර දෙනෙක් කියලා හිතනවනම් කද්දාකවත්. ඒක සනීපුණයි කියලා කියන්නේ. එහෙම චිත්තක්ෂණයකට හරි කවුරු හරි හිතනවා ලෙඩසණිපයි කියලා බුදුහාම කියන උම්මත්තකෙක් කර වෙන කාර්යද කියන්න පුළුවන් කියලා. ධාතු හතරම ලෙඩු. එකක් කිපිච්චාම මෙච්චර නටනවා. ඒ පොඩ්ඩක් කිපිලා. අපි ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එහෙම නැත්නම් ඒ සමශීතෝෂ්ණ පට්ටයෙන් පොඩ්ඩ බැනපු ගමන් අපි දඟලන දැඟලිල්ල බලනකොට රූප ධර්ම වලට වැඩි දඟලන නාම ධර්ම. ඒක දවස රහතන් වහන්සේ නමකට ණයෙක් ගහලා තියෙනවා. පොළඟෙක් ගහලා. ඉතින් භාවනා කරනකොට දැන් මේක හොඳටම කිපෙනවා. එයා දන්නවා තව සල්ප මොහොතකින් මරනවා ඊට පස්සේ ගෝලින්ද කතා කරලා කිව්වලු මේක මෙතන තියන්න බෑ තව එළියෙන් තියාපන් තව ටිකකින් මේ හතර මහා ධාතු වෙන් වෙනවා කිව්වා. එච්චරයි. අනේ මට මේ එක නැට දෙහිගෙඩි තුනක් හොයන වරෙන් ගිතෙල් ගෙනෙන් මොකක්වත් නෑ මැරෙනවා. ඉතින් ඒක දකින්න බෑ ඒ දේවල් වල තියෙන පොදු ලක්ෂණ දකින්න නැතුව. ඒ නිසා ඉස්සලා දකින්න ආස්වාසේ ප්‍රසවාසේ වෙන්නේ. ඉස්සලා දකින්න වම් කකුලෙන් දකුණු කකුල වෙන් කරලා. ඉස්සලා දකින්න හිටගෙන ඉන්නකොට වැටෙන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට වැටෙන්නේ කොහොමද කියලා. හැම රෝග ලක්ෂණයක්ම විතර බලනවනම් ශරීරයට කයට මමයි කියා ගන්න නැතුව හැම දෙයක්ම පෙන්වන්නේ අනිවාර්යයෙන්ම ධාතු ලක්ෂණ. ධාතු ලක්ෂණේවත් කියා ගන්න තරම් භාෂාව හදාගත්තොත් යෝගාවචරයේ කුණ දෙකට කියන ආර්ය විවහාරය කියලා. ඒ කියල කියන්නේ ඔක්කොමලා ධාතු ලක්ෂණ කතා කරන කෙනෙක් නෙමෙයි. අපිට ගැලවෙන්න ඕන නම් එකයි කතා කරන්නේ. මට වැగిරෙන ගතිය වැඩි වෙනවා. මට උණුසුම් ගතිය වැඩි වෙලා. ඉතින් එහෙම තමයි. ඒක මම කියාගන්නේ මගේ තකතිරු ගමන තමයි පෘථුවිය කියන වායෝ තේජෝ ආපෝ ධාතු හතරමහා ධාතු මොකටද බාරගන්නේ. බාරගත්තොත් සලකපන් සලකව කකුල පිච්චෙනවා කකුල පිච්ච ගම අනිත් තුන් දෙනා ගිහිල්ලා කපු කපඩාවට ගෙනියනවා. ඊට පස්සේ ගිනිගන්න. ඊට පස්සේ නඩු. ආ මේ විදි දර්ශන බල ජීවිතය කියන්නේ මහ විහිළුවක්. ජීවිතය කියන්නේ මහ හීනයක්. ඒ හිණේට මේ අනික් කටියත් වගලාගෙන අපිත් අහුවෙලා කටයුතු කරන්නේ. ඒකේ තියෙන මේ පරිඤ්ඤය ඥාන, අභිඤ්ඤය ඥාන නැති නිසා. ඉතින් මේක තේරෙන්නේ නැනව බනහප නැති කෙනාට, මේ ගැලවෙන්න ඕනකම නැති කෙනාට, ආර්යනාංශ දැකම නැති කෙනාට, සත්පුරුෂයා දැකම නැති කෙනාට. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආර්යනාංශලා දැකලා හෝ වේවා, ආර්ය ධර්මයේ අහලා හෝ වේවා, සත්පුරුෂයන් දැකලා හෝ වේවා, සත්පුරුෂ ධර්මයේ හැසිරනා වේවා, අපි තියෙන ඇබ්බැහියක තරම. අපි කොච්චර කැමති වුණත් මේ පොදු ලක්ෂණ දකින්නේ අපි මමයා මම ආයනේ වංචනික ධර්ම හැම වෙලාවෙම පෞද්ගලික ලක්ෂණ දකින. ඒත් කමක් නැහැ. ඒක මම දැන් මෙතන. අතීත නාගත නෙවෙයි. ඉතින් ඒකට මේ යෝගාවචරයට තියෙන ගතිය කියන සීක හැසිරෙන්නා කියලා. ඉතින් අපි හැසිරෙන්නම් වශයෙන් මේවා මතු කරගන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් කොනහඬවක්වත් පහත් කළ කතා කරනවා නෙවෙයි. මේ විදිහට අපි අපේ අපේ පිළිබිඹු අනුන්ගේ දර්ශනීය දර්ශනීය ආදාසය තුලින් නොදැක්කොත් අපි බොහොම සන්තෝෂෙන් ජීවත් වෙයි හරි කියලා. නමුත් කිසිම හරියක් නැහැ ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා අපි ශක්ති ප්‍රමාණේ යෝගාවචර උනේ යෝගාච මධ්‍යතාවට ආවේ මේ පරියංග සක්මා වශයෙන් භාවනා කරන්නේ ඉතින්දා වැඩ කරන සතියින් ඉන්නේ මේ එනේන ලකුණ ඒ ඒ තන කොටු කරලා ගත්තොත් ඒ එකකට ඔක්කොක් කොන්ද පාන්නේ. ඒවා නොදක ඝන වුණොත් එක දිගට චිත්තක්ෂණ ගියොත් එතන සංඥාවල් ඇවිල්ලා අපි වැටෙනවා. ඉතින් ඒක තමයි සරුවත් යන කියන්නේ වැටෙන්නේ නැතුව බෑ වැටෙද්දි වැටෙන බව දැනගන්න. සංඥාවල් සංඥාවල් වශයෙන් දැනගන්න නම් ඒ මේ මඤ්ඤණා තත්ත්වක ඉඳලා අභිඤ්ඤය තත්ත්වයට එන්න ඕන නිසා විචිත්‍රම චරිතය තමයි මේ මඤ්ඤණා කරන අසෝතවත් පුදුජනත් නේ රහතන් වහන්සේත් නෙවෙයි. ඒ දෙකොල්ලගෙම ගන්න දැන ඒගොල්ලෝ සීකල වෙච්ච දේවල්. මේ භාවනා කරන මාස තමයි විචිත්‍රම මනුස්සය. එත උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන මේ පෙරලිය තමයි ජීවිතේ සංසාරේ ඉතාමත් බලස්සම නිසා සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. හැම දෙයක්ම විනිවිද දකින්නේ. ඥාත පරිඥාවෙන් නෙවෙයි තීර්ණ පරිඥාට එළඹෙනතාවට ගත වුණොත් කවුද සත්පුරුෂයා කවුද ආර්යයන් වහන්සේ කියලා තේරුම් ගන්න පුළුවන්. කොයි චිත්තක්ෂණයද අපි ආර්යයන් ධර්මයට අනුග්‍රහ කරේ කොයි චිත්තක්ෂණයද අපි ඒ පෘථග්ජන අසුතවත් අනුග්‍රහ කරේ කියලා දැනගත්තොත් ඒක ඥාත පරිඥාවක් ඒකත් අභිඥේ ඥානයක් ඒකත් පරිඥේ ඥානයක්. ඉතින් ඒකෙන් තමයි කෙනෙක් භාවනා කරන කාලෙදීම දේවල් වලින් විනිර්මුක්ත වෙලා ස්වාධීන වෙන්නේ. උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේ ශායන වෙලාවක් ගත වෙලා තියෙන නිසා මම මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරන අපි බලාපොරොත්තු වෙමු. ඊතුරු සංකල්ප දිගෙත් ශක්ති ප්‍රමාණෙන් ඉදිරිපත් කරමින් මේ එක එකකින් අපි ඒ මඤ්ඤණා සංඥා ගන්න හැටිත් අභිඥා ගන්න හැටිත් පරිඥා ගන්න හැටිත් එක්කෙනෙක්වත් දන්නේ නැති දේවල්. මට තියෙනවා මතු කරවලා නැවතත් ඒ පණ ගන්නලා දෙන එකයි. මම හිතනවා මේ කාලේ ඇති වෙච්ච අතු වෙච්ච ඒ පුද්ගලෙ මේ මූලධර්ම සහ අධ්‍යක්ෂ ඥාන සියලු දිනාටම හේතු ආසනා වේවා. එසේ වීමෙන් තම තමන් කරගෙන යන වැඩ භාවනා කටයුතු තව තවත් සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුතේ මුතමත්තන් කියලා එකක් තියෙනවනේ ඒකදී. දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන්. දිත්තේ කියලා කියන්නේ ඇහැ. ඇහැ සහ ඒ කියන්නේ රූප. ඒ කියන්නේ වර්ණ රූපේ. සුතේ කියලා කියන්නේ කන සහ ශබ්ද. මුතේ කියලා කියන්නේ නාසය දිව කය කියන තුනට ගන්නේ හැපි. උකට මුත කියලා කියනවා. ඉතින් ඒ දික්ඛ්‍ය නැත්නම් දෘෂ්ටිය සහ වර්ණ රූප හරීම ට්‍රිකි. හරීම යහුසුළු ඒ නිසා ආධුනිකයට අල්ලන්න බෑ. ඊගාට සුතේ අමාරුයි ලේසි මේක තමයි මේ අත ගැටෙනකොට තියෙන ස්පර්ශය. ඒක තමයි මුතේට වැටෙන. ඒකේ නහය දිවටත් කියනවා කය තමයි මෙතනින් ගන්න. විඤ්ඤාත විඤ්ඤාත වත්තන් කියලා කියන්නේ නාම තනි ක්‍රම නාම ධර්ම. ඒ නිසා රූප ධර්ම වල ගොරෝසුම මණ්ඩිම කොටස් තමයි මේ ආස්වාද කරනකොට දැනෙන දැනෙන්නේ. ප්‍රසාද කරන දැනෙන දැනෙන. අත ගන්නකොට යනකොට එනකොට පය තිනකොට තියෙනවා. ඉතින් ඒකෙදි ඒක දකිනකොට මම ඉන්න මේකයි කියලා දන්නවනම් අභින්නේ. ඉන් එහාට මේක උනා හොඳයි නරකයි තොරන් ගහලා මොකක්වත් එපා ඊගා චිත්තක්ෂණ ලක්ෂණ එකයි තියෙන්නේ. පරිඤ්ඤය කියන එක මේ වෙන්කොල්ල දැනගෙන ඉවරලා ඒක විනිවිද දකින්න එක එකම දේ නැවත නැවත දකින්නකොට සිද්ධ වෙන දෙයක්. ඒක අපි කල යුත්තක් නෙවෙයි. බුදු ලක්ෂණ දකින්න එක වෙනවා. එන්නේ එන්නේ දේ බෞද්ධ ලක්ෂණ දකින්න එක තමයි යෝගාවචරය වෙහෙසන බල කරන්නේ. අපිට මේ පොතක් බඳින්න ඒ හැම කොලේම අරගෙන පිටුවංග බල නමල නමල නමල නමල කෝටි ගණන් කර ගමන් වෙන් කර කියන්නේ. කියලා මේක එක පොතක් මේක එක පොතක් කියලා බයින්ඩර් දෙන්න. නෑ වෙහසක් ගන්නෑ කොච්චර ලොකු පොතක් වුණත් මිෂින්කුත් තියෙනවා ඒ කොළනමන කෙනා හරියට කොළ සෙට් එක බයින්ඩයක් හදුවා ඒක පැත්තකට දානවා. ඒ වගේ එකක් යන නිසා හැම මතුවෙන මතුවෙන හැම චිත්තක්ෂණයක මොතේ කියලා කියන්නේ මේ නහයත් දිවත් කයත් සම්බන්ධ වෙලා තියෙන ඝනතුව. ඒක තමයි කායानुපසනාවට වැටෙන්නේ. කායानुපසනාව ඇත්තම කය තමයි ප්‍රධාන වශයෙන් වැටෙන්නේ. මේ වේදනානුපස්සන කරනකොට නාම ධර්ම වලට වැටෙනවා. කායනුපස්සනාවෙත් ඇහැ කන දිව නාසය කය කියන කෝඩර් එකට තියෙන්නේ. ඇහැ අල්ලන්න මම අරුද ඊගාට නහය. ඊගාට දිව ඊගාට ඊගාට නහය දිව කය තමයි කියනවා. කිනීරයක තියලා කුළු ගෙඩියකින් ගහනවා වගේ තේරෙනවා කියනවා. කයේ ස්පර්ශ. ඒ නිසා කායනුපස්සනාවට තමයි සර්වදී දැන් ඇත්තටම වර්තමාන කාලයේ වේදනානුපස්සන ඉස්සර කරන්න භාවනා ක්‍රම තියෙනවා. චිත්තාන වසන ඉස්සර ගන්න භාවනා කිනිති ඒගොල්ලෝ කියනවා අපි ඔය මොන්ඩිසෝරෝ ගන්නන්නේ අපි ඉහළ පන්තියෙන් පටන් ගන්න කියලා. ඒ සමහර කැමති. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හොඳට ගියාත්මල පුරුදු කරපු කෙනෙකුට නම් හොඳයි. ඒ වුණත් හොඳම ක්‍රමය තමයි 1 2 3 4 කරනවා. දන්න දැනගත්තත් කමන්නේ කාණ පසුනන පටන් ගන්නවා. ඉතින් මේ මේ මේ කතාව අපි මේ කියන ශේෂ්ත්‍රය තනිකරම බලපාන විපස්සනාවයි. සමතේට එන එකක් නෙමෙයි සමතේදී සමාධියනේ මේ කතා කරන්නේ ඥාන ගැන අභිඤ්ඤේ ඥාන පරිඤ්ඤේ ඥාන පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ වගේ කියන ඒවා ඒ ඇත්තටම විශාන්තරව දානගෙන තියෙනවා හැබැයි ඒවා බාහිරයි ඉච්ඡරයි වෙනස දැන් මේ කරන්නේ අස්පනා අපිට වෙන දේ ඒකයි විපස්සනා කියන්නේ ඉන්සයිට් කියන කියන්නේ අනිත් අවුට්සයිඩ් ඒ ඇති මිනිස්සයා ගොඩක් ඉස්සරහට ගියා යන කාලේ නම් ප්‍රේමයක් තිබුණා දැන් දන්නව නන්නත්තරයි හැම විශේෂයෙන්ම ලෝකයන් නන්නත්තර කරනවා බුදුරජාණන් වහන්සේ මේ තමන් තුළ මෙතන දැන් සිද්ධ වෙන දේ තමයි. එහෙනම් මේ හිතේ රාගෙ තියෙන්න බෑ. රාගෙ තියෙන්න බෑ කියලා කියන්නේ ඒ හුස්ම ගන්නකොට ඇති වෙන පටවියාපෝ තේජෝ ගුණ වලට ආස කරන්න බෑ. ආස කරන්නේ නැහැ. ද්වේෂ කරන්න දෙයක්වත් නැහැ. මේ ආශාද ප්‍රසාද කියලා මොහේකුත් නැහැ. චින්තාවේ ඥානාපකන්ත ඔක්කොම කලවම් කරලා කොහේ ඉන්නවද කල්පනා කරනවද හිතලුවද්ද කියලා අවුල මේ සාර දිත්තේ දිත්ත මතන් කියලා කියන චින්තාවේ කපාරේ. හරියට ඒ ඒ දේ ඒ දේ වෙන් කරගෙන ඔය දිලුම් ගෙඩියක් කරලා බලන්න පැක්කලා තියෙන හැටියට කවදාකවත් එක ඇටයක් අනිත් ඇටයක් එක පටලවිලා නෑ. නිකරම කේස් වල්ලක් ගත්තත් හරියට කේස් ටයිම් එක ගන්න වෙන් වෙලා තියෙනවා. වල්ල වෙනම කතාවක්. එකට ඒ වගේ ටෙලිවිෂන් එක ගත්තොත් ඩොට්ස් වටන වෙලා බලන්න කිසිම ඩොට් එකක් තව එකක් හැප්පෙන්නේ නෑ. නිසා අනිවාර්යයෙන් මේක පරිඥා කරන්න. වෙන් කළ දැනගන්න පුළුවන්. නමුත් හැම ඩොට් එකක්ම එනවා යනවා එනවා යනවා. ඒ පොදු ලකුණක් තියෙනවා. නිසා ඩොට්ස් බලලා ඒකේ තියෙන පොදු ලකුණ දකින්නවා කියන්නේ ඉතින් අර ටෙලිවිෂන් එකේ තීම තීම එක මේ ඩ්‍රාමා එකේ තීම එක පේන්න බෑ වෙලා. නාටකම පේනවනම් මේක පේන්නේ. නා මේක පේනවනම් නාටකම පේන්නේ. ඒ තරමටම මේ මේ රහතන්නාට උඩ ඉඳලා පල්ලෙහාට බලනකොට පල්ලෙහා ඉඳලා උඩ බලනකොට ඒ දෘෂ්ටි කෝණ දෙක එකම දෙයි. දෙකම බලන්න පුළුවන්. මේ බලන කෙනා තමයි ශීක මට්ටමේ ඉන්නේ. වෙලාවක උඩ ඉඳලා පල්ලයට බලන. අනිත්‍යත්වය දකින්න. වෙලාවකේ ඥාන රූප පිළිම පේනවා. සුඛාත් නැද්ද? දුකාත් නාඩකමත් මේ කියන්නේ දුක්ඛාන්තිකද්ද කියලා තේමාවක් තියෙනවා. මේ දෙකේ පටලවෙන එක තමයි විචිත්‍ර වෙලාව. බාහිර දුන්නේ අන්න ඒ වගේ එක හැබැයි ඒක ගැහෙන කෙටි අවවාදයක් gist of the meaning කියලා වගේ. අන්න දුන්නේ විතරක් කොයි දාලා ප්‍රෝග්‍රෑම් එකද? විතක්ක ਵਿਚාර තියෙන්නේ යොමු කරනවා. දැන් මේ ඔක්කොම ඉන්නේ මට මෙයාටම මෙයාත් එක්කයි මම කතා කරන්නේ. මෙයාට මගේ හිත යොමු කරන්න නම් මේ විතක්කේ ඉතින් නංගනවා. ඊට පස්සේ මේ මම මෙයාගේ වෙන් කළ මේ විචාරය මට කියනවා. මම ගිහියේ අදවරු වුණා මම ආරම්භ කරනවා. මෙයාත් ආරම්භ කරනවා. මෙයාත් අදාගන්න එපා. කියලා මම දන්නවා මෙයා විචාරය මනසෙන් කියනවා. මේ කට්ටිය මෙයා වෙන් කරලා එන්නේ නැති. ඒක ඇත්තටම හිතේ සිදුවෙන දෙයක්. නමුත් අපි මග අල්ලනවා. ඉස්මතු පන්නලා යනවා. පන්නලා ගියාට පස්සේ සතිය නැතිකම නිසා විතක්කේ තමයි මානසිකාරය කියන්නේ විතක්කේ තමයි සම්මා සංකප්ප කියන්නේ හරියට දෙයකට මේ ඒවල් කියේදී එකට යොමු කරනවා ඒක කියන්නේ මේ කණ්ඩායම් ෆොටෝ ඉන්න තැන්වල අපි දැන් අපේ මාමත් ඉන්නවා ඒකට ස්ටාෆ් එක ඔක්කොම ඉන්නවා මේ ෆොටෝ එකේ ඉන්න මාමා විතරයි මම බලන්නේ තුන්වෙනි පිළියේ දෙවෙනියට ඉන්නේ මාමා ඒක විතරක් බලන ඒ ෆොටෝ එක බැලුවට මගේ විතක්කේ යොමු වෙලා තියෙන්නේ හරියට ඒ පුද්දලට. ඒකට කියනවා විතර. ඊට පස්සේ විචාර බුද්ධිය කියනවා මේ ඔක්කොම ඉන්න පිළිමි. මේ ඔක්කොම එක ස්කෝලක ස්ටාෆ් එකක්. එනතම මේගොල්ලෝ ඉන්න ගොඩනැගිල්ලට සාපේක්ෂව මේ ඉන්නේ ගහකට සාපේක්ෂව සාමාන්‍ය විචාර බුද්ධියකුත් තියෙනවා. ඉතින් ඒ දෙක නැතුව බෑ කියන එක තමයි. ස්වාමීන් වහන්සේ අන්නේ පරිදි දැනටත් ඉඳත් ඉඳත් දෙක ගන්නවා. ඒක තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. අභිඤ්ඤේ පරිඤ්ඤේ වෙන් කරගන්න විතක්ක ਵਿਚාර දෙකේ තියෙන ෆන්ක්ෂන් එක විතක්ක විචාරයේ කෘත්‍ය දැනගෙන යනවා. අනසිකාරය කියන්නේ ඒකට බාහනාදී මෙනෙහි කරනවා කියන්නේ ආස්වාසිය ආස්වාසිය මෙනෙහි කරනවා ප්‍රසවාසය ප්‍රසවාසය මෙනෙහි කරනවා කියන්නේ මෙන්න මේ ඥානයකට ඉඩ අරන් දෙනවා. යොමුවක් කරන් දෙනවා කොහොම නැත්තම් ඔය තොගේට ගහන්නේ. මම හුස්ම ගත්ත බාහන කර අවුරුදු 15ක් විශ්ස කර මොනවද දන්නේ? මම නියම බලලා නැහැ. මම දන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැ කොච්චර මැනික ඉල්ලම කොට ගත්තත් මැනික අඳුරනවා. ඊළඟ කොට ගන්න දන්න මහන්සි වෙලා තියෙනවා. වැඩක් වෙලා නැහැ. ඒ නිසා අපි අත්දකිනවා නම් විපස්සනා වශයෙන් අත්දැකී හැක්කක් විපස්සනා අරමුණට ගන්න කද්දාක සංකල්පයක් නෙවෙයි. ඒකේ අත්දැක්කේ මොකද්ද? ඒක ඒ වගේ මීගා චිත්තක්ෂණයකට 100 100ක් ක්ලාස් වලට මේක 100 100 රස විඳලා තියෙනවා. දැකගෙන තියෙනවා. ආන්න එහෙම තෝරලා බේරලා යන්න පටන් ගත්තොත් වැඩි කල් කරන්නේ. කරුණාට අග්ගාලා දෙනවා මේක ඇත්තටම මොළයට ගන්නේ මෙමරි එකට යන්නේ චිප් වශයෙන්. චිප් එකට යන්නේ. ඒක පොසිටිව් එක නෙගටිව් එක යස් එක නෝ. ආනි චිප් එක වෙන් කරලා අතර ගන්න පුළුවන් ගැතිය තියෙන එකම සතා මනසේ තමයි. ඉතින් අපි දන්නේ තොගේට කන්න ගත්තම කොච්චර කෙරුවා කර රාතල් ගන්න දන්නේ. මඩ නම් කාලා තියෙනවා. මේක නෑ කාරු රාතල් ගන්න කිව්වේ. මඩ තමයි කන්නේ. දැන් මෙච්චර අන්තට්ටු හත අටක් බඩේ මෙච්චරක් කාලා තියෙන කියලා දන්නවා. ඒ උගදෙන කෙනා ඒක නරක වැඩක් කියලා මොන කන රාතල් ගන්න දන්නවා. කන්නේ කොහොමදත් මඩ නම් මොකද රාත්තල් ගන්න ගන්නේ කොහොමද? විමා විචාර බුද්ධියෙන් කරන රාත්තල් ගන්න කියන එක තමයි. අවසරසන්නම් මේ සක්මෝ භාවනාවේදී සක්මෝ භාවනාවේ දකුණු කකුල පොළවේ වදිනකොට ගැටීම් වගේම සද්දෙ මුද්දක් ගන්න යනවා. වම තබනකොට ඒ විදිහට තියෙනවා. දැන් ඒකේදී අර ගැටීමයි සද්දේ දෙකක් කියන්නේ ගැටිලා වෙලාවක් යන්නේ නැහැ සද්ද හෙන්න මේකම තේරුම් ගන්න ඕනේ කොහොමද කියන එක තමයි. නේද? ඒ දෙකම ඇත්ත වශයෙන් සිදුවෙන දෙයක් නැත්නම් ඇත්ත වශයෙන්ම අස්පනා අපිට සිදුවෙන දෙකම එකයි. මේ දෙකම හොඳටම කියනවා දැන් ඉන්නව සක්මනේ. හිතනවා නෙවෙයි, වේදනාවක නෙවෙයි, කායික අමාරු වේදනාවක් නෙවෙයි, සද්ද දෙක නෙවෙයි. මම ඉන්නේ සක්මනේ. මේ සක්මනේ ඉනකොට මට මේ ස්පර්ශයත් වැටෙනවා. ඒකේ චර්චර සද්දෙත් ඇයි. අපටම ඔල ඇවිදිනා වගේ. මේ දෙකම ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් අස්පනා අපිට සිදුවෙන්නේ දෙකක් නෙවෙයි දහසක් තියෙනවා. අඩු ගන්න කියන්නේ එකක්වත් පටන් අර ගන්න බලන්න. එතකොට දෙක වෙයි, තුන වෙයි, හතර වෙයි. දිගට විනිවිදගෙන විනිවිදගෙන යන්න පටන් එතකොට මේ සක්මන සඳහා සක්මන් නොකරුවත් අපි හදිසියෙ පරි දුවනවා කියලා කියන්නේ. දුවනකොට උනත් අපිට තේරෙනවා අර වැඩපිළිවෙලට මානසිකාරයේ විශ්ව වශයෙන් නැති වුණාට මේ අත්දැකීමක් තියෙනවා. වේරි මේක මෙමරි එක කලෙක්ට් කරනවා. නැත්නම් මේ වීඩියෝ ක්ලිප් එක ෆිල්ම් වෙනවා. අපි හංගන්න හැදුවට මම කෙරුවේ නෑ ආරෙවිය කිව්වට ප්‍රතිසාක්ෂියට අනුව වෙලා තින්නේ අපි කරන්නේ ඒකට එහෙමම 100ක් ඡන්ද දෙලා වෙන අත්දැකීමම පෞද්ගලික වශයෙන් බලනවා පෞද්ගලික බොහෝ දකින්නකොට ඒකෙන් නිස්සාරය වෙලා හරහාගිල්ල වෙනවා මේ හැම දෙයක්ම උඩදමමින් තියෙන හැම දෙයක්ම චංචල වෙමින් තියෙන හැම දෙයක්ම කම්පන වෙමින් තියෙන එක ආකාරයක නෑ පෙරලෙනවා විපරිණාමයටපත් වෙනවා සැලෙනවා ඒ වගේම කවදාකවත් එක දෙයකට මේක අඩු කරන්න බෑ රික්තක්මයි. සමූහයක්මයි. රාශියක්මයි. අපේ තියෙන තකතිය කොහොම උගන්වන්නේ අපිට එකට අඩු කරන්න හදනවා. අඩු කරගමම අපි. මේ කොහොමද කරෙත්තක් තියෙන්නේ. මේක ගන්නවත් තියෙන එක විනිශ්චය කරනවා. විනිශ්චය කරනවා එකට අඩු කරනවා. අඩු කරපු ගමන් බොහෝ දේ අමතක කිරීමට ලාභ ලබනවා. ඊගා පැතිකඩ වෙනස් වෙයි. ඊගා පැතිකඩ වෙනස් වෙයි. එනේන පැතිකඩට විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. අපි නඩු කියනකොට ගහපා දෙනකොට එකට අඩු කරන්න දෙනව දන්නවද? ඒක නැති කරුවොත් හරියයි කියලා හිතෙනවා. සමහරට ඒක ප්‍රධාන දේ වෙන්න පුළුවන්. සමහරට ඒක ප්‍රධාන දේත් නෙවෙයි. ඉතින් අපි ප්‍රශ්නේ නගාරිනවා මේක සමූහයක් බව සමූහයක් කියන්නේ රාශියක් වශයෙන් දකින්න කියනවා. ඝන සංඥාව නෙවෙයි රාශි සංඥාවෙන් බැලුවොත් අපි විවිධසන්න පුළුවන් ඊගා රාශියේදී මොනවා වේද නැත්පත් මානසික කියන්නේ ඒකයි. මේ විනිශ්චයකට එන්නේ නැහැ. ඊගා එකක් බලමුකෝ. ඊගා එකක් බලමුකෝ. ඊගා එකක් බලමුකෝ කියලා බලන්න බලන්න ඉඳ ඉඳ තපස වැඩෙනවා. ඉවසන ගතිය වැඩෙනවා. සැලෙන්නේ නැති ගතිය එනවා. සක්මනේදී පටන් අරගත්තත් සක්මනේ පටන් අරගෙන පතුලෙන් පටන් අරගත්තට දෙවට බලව මුළු කය පුරාම විහිදෙන අත්දැකීමකට යනවා. සක්මනේ ගියනකොට ඉදින්දා විදිනකොටත් ඒක තියෙනවා. පරියන්කේ ඉන්නකොටත් තියෙනවා. ඉතින් ඒකට පේනවා පරිේශනාගාරයෙන් පිට යන්නේ නැහැ අපි කොයි වෙලාවකත්. අපි ඉන්නේ පරිේශනාගාරයයි. දුක කරදරක හිටියත්, මෙදක දුක හිටියත් ඒකේ තියෙන මනුෂකම ඒකේ තියෙන ක්ෂණ සම්පත්තිය ඒකේ තියෙන මේක මට කාටවත් මගේ මේක මේක මා හොරකම් මේක මගේ හොරකම් කරන්න බෑ කියන ගතිය තියෙනවනම් පුංචි දේවල් වලට මොකද කරන්නේ අත්‍යවශ්‍ය දේ තියෙනවා දුක සාරාංශයේ අවස්ථාවේ කියන අතරතුරේදී ප්‍රපංචන කියන වචනේ ස්වාමීන් පිට වුණා දැන් ඒ කියන්නේ ක්ලේශද හ ක්ලේශ ප්‍රපංච කෙලෙස් වෙන්න පුළුවන් කෙලෙස් දුස්චරිත වෙන්න පුළුවන්. ඒ මට්ටම් ඒ ප්‍රපංච ධර්ම කියන්නේ මේ වාග් බහුල්‍ය වාචාලකම කියලා කියන්නේ. එකක් කියන්න ඕනකොට ඒ කෙලින්ම කීර්ත නෙමෙයි කියන්නේ. වටේ වටේ වටේ වටේ කරකෝ අතිශෝක්තිය දානවා, බොරුදි මල්ලි පාවිච්චි කරනවා. ඒවල කියන ප්‍රපංච කරනවා කියලා. හිතෙන කෙලින්ම දානතරට යනකොට මෙහෙන් ගිහලා 16 කට ඉඳ ගිහිල්ලා පස්සේ 25ට ගිහිල්ලා 13ටත් ගිහිල්ලා 15ටත් ගිහිල්ලා ඒ පැත්තෙන් 17 දිහා ගිහිල්ලා ඒත් එනවා දාන්න. හැබැයි වල්ලාහියෝ තමයි. මේ කෙලින් පාර දෙනවා. ඒක කියන්නේ නැහැ. ඒක අපි ක්‍රියාවලත් නැහැ, වචනවලත් නැහැ. මේ අහවලා හම්බෙලා මෙන්න මේක මම කියන්න ඕන කියන එක දන්නේ නැහැ. දැන් ඉතින් ඒ කියන්නේ ධර්මයේ ඒ ඒ විදිහට මේක ඇත්තටම ධර්මයේ පෙන්වන අධර්මයි. ඔව්. ධර්මයේ පෙන්වන අධර්මයේ සරුවචනාංශලා අතර එච්චර වාග් බහුල්‍යයක් නැහැ. කතාව කිව්වේ ගන්නවන ගන්නේ නැත්තම් ඒක ඇත්තටම බලලා කියන්නේ මේක කලේ උඩින් නම් උඩට හරවලාද පල්ලයට හරවලාද නමත පල්ලයන් නම් කලවට වතුරක් නැහැ අපේ තියෙන්නේ ඒක කියන්න ඕනක විවිධ පැති වලින් කියමින් ඒ මනුස්සයා කලේ මොනින්ද මගෙන ඉන්නේ අපි කියනවා අපි ගහපාදන පරසවචන කියනවා කේලම් වචන කියනවා ගුරු වචන කියනවා මේක නිසා ශක්තිනාස්තිය වටවලල්ලේ යමක් ඒකමයි වත්තේ කියලා කියන්නේ ඒකමයි සංසාර වත්තේ කියන්නේ දැන් ඒක මේකට සංසන්දනය කියන්නේ ස්වයංවාසය ඒකයි ඒ කියන්නේ අපි අභිඥා පරිඥා නැති වෙලා හැම වෙලාවෙම අපි ඉන්නේ ප්‍රපංචක තමයි. මඤ්ඤණාව තමයි. අභිඥා පරිඥා තියෙනවනම් මඤ්ඤණා නැහැ. කෙලින්ම ඩීල් කරන රද්දෙත් එකක්. ඒක කවුරුත් ඕනේ රද්දෙට 100ක් ප්‍රත්‍යක්ෂයි. කවුරුත් පිට පිට සිටු මඤ්ඤණා කිරීමේදී වහන්සේ දේශනාවේදී කියනවා මේ ගුරුවරයා පිළිබඳ ආරණ්‍ය පිළිබඳ ඒ අභිඥා මඤ්ඤණා කියන්නේ ඒ සුඛය පිළිබඳව මඤ්ඤණා කරනවා. ක්‍රීමේදී ගුරුවරයා ආරණ්‍ය වික්ෂෝභාවගේ විදේශනාවේදී දේශනා කළා. ඒ විදිහට එක එක දේවල් ගැන මඤ්ඤණා කරනකොට සීල විසුද්ධිය ගැන මඤ්ඤණා කරනවා කියන එක බුද්ධගේ දේශනාවේදී සීල විසුද්ධිය නේ නිවන ගැන. නිවන ගැන. මේකේ අන්තිම පෙන්නන තියෙන්නේ නිවන ගැන. නිවන කියන්නේ විසුද්ධි හතරමනේ. ඉතින් නිවන ගැන මඤ්ඤණා කරනවා කියලා කියන්නේ නිවන ලබන්න ඕන දේ කරන්නේ නැහැ. නිවන ලබන්න ඕන වර්තමාන ඉලඹ සිටිදී තියෙන කතා නැත කරන්න ඕන වෙලා තියෙන. ඒ වෙනුවට නිවන ලබන්න අතන ගියොත් හොඳ, මෙහෙම හිතගෙන කෙරුවොත් හොඳ, ඉඳගෙන කෙරුවොත් හොඳ කියලා කල්පනා කර කර ඉන්නේ. සීල විසුද්ධිය කියන්නේ මඤ්ඤණාවෙන් තොර දෙයක්. මම සීල විසුද්ධිය ගැන කියන වචනේ පාවිච්චි උනේම නෑ මුළු දේශනාව පුරා. මම කිව්වේ නිම නෑ. ඒ නෑ ඒකත් මඤ්ඤණාවක් වෙන්නේ. <laughs> නෑ මම කිව්වේ නිවන. මේක තියෙනවා අනුතරෝ යෝගක්ෂේමී. ඒකේ කියන පාඩේ නමුත් අර සංකල්ප 24 තියෙනවා. ඒක ඇත්තටම අටුවාචාර්ය වාසල කියනවා මේ කියන්නේ අන්කට්ටි හිතන නිවන අපේ නිවන නෙවෙයි කියලා. ඇත්තටම කියනවා අපේ තියෙන නිවනක් හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. හිතන්නේ නැති කෙනෙකුත් නෑ. ඒක වෙනම දෙයක් නමුත් හිතලා වැඩක් නෑ. ඒකට කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාව කරන්න ඕනේ. කල්පනා කරලා වැඩක් නෑ. කල්පනා හිතේ කියලා නොකරනට වඩා හොඳ ඇති. නමුත් කළ යුත්ත බුදුහාම දෙල තියෙන ප්‍රතිපදාවක් තියෙනවා. සද්ධාව උදාරච්ඡන්දයක් වශයෙන් කියන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න. සංකේ සූත්‍රයේ පියවරල් හතක් වෙනවා. අද්දාජාත උපසංගමති උපපාන්තාන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති උිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපවරති අත්තං උපපරික්කතෝ සති ඡන්தோ ජායති. ඊපස්සේ පළවෙනි හතම පෙන්වන්නේ මේ තියෙන සුපර්ෆිෂල් ෆේත් එක. කියන්නේ try කියනවා කියන එක strive කරන හැටි. trying කියලා කියන්නේ ඔය වල්ලාසි ගහගහ ඉන්න තාම දන්නේ නැහැ කොයිද. strive කියන්නේ ඒව නෙවෙයි. මෙතෙන් මම යන්න ඕන දැන් යන්න පටන් ගන්නවා. එල්ලේ ස්ථිරයි. වේගය සහ ප්‍රවේගය අතර වෙනස භෞතික විද්‍යාව උගන්වන්නේ වේගය කියන්නේ අවිචාරවත් වේගයක්. ප්‍රවේගය කියන්නේ දිශාගත වෙලා. ශ්‍රද්ධාව අවිචාරවත් කුසල ඡන්දේ දිශාගත වෙලා තියෙන්නේ. එයාට දැන් ඉන්න බෑ. එයා ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක වෙනවා ඒ මෙතන ඉඳලා දානතරගම් ගියාම මෙහෙම කෙලින් බර්ඩ්ස් අය එකට යන්න බෑනේ අපිට. අද මෙහාට යනවා, මෙහාට යනවා, එහාට යනවා. මේ ඔක්කොම පියවරක් පාසා දානතරගම් ලඟ වෙනවා. අපි එළියට බලන කොහෙන්ද කියලා දන්නේ නැහැ. යනවා. නමුත් එල්ලේ නැත්තම් ඒක ශ්‍රද්ධාව කියන්නේ. මම යන්නේ දානශාලාවට කියලා යනවනම් ඒ කුසල ඡන්ද ඒ කරවැලීමේ ආශාවක් තියෙනවා. කුසල ඡන්දේ ආවට පස්සේ මනස වලක් කරන්න බෑ කාටවත්. ඉතින් රෑ හීනෙමුත් කල්පනා කරන්නේ මේක ළඟා කරගන්න හැටි. ඉඳගෙන හිටියත් බුදියා හිටියත් මම ඒකට දවසින් දවස දවසින් දවස එයා උඹස් බඳිනවා වගේ කරගෙන කරගෙන උපාය මාර්ග හොයනවා. උපාය මාර්ගේ හේවෙනවා ක්‍රමසාවිදි හොයනවා කියන එක හරීම ලේසියි. වුමනා ඕනේ කරලා තියෙනවා. අපිට මේ try කරන්න පුරුදු කරන්න එපා. මනස ඒක wastage of time. strive. ශ්‍රද්ධාව නෙවෙයි. හැබැයි ශ්‍රද්ධාවෙන්මයි කුසල ඡන්ද දෙන්නේ කියලා මතක තියාගන්න. ඒක ශ්‍රද්ධාව උපකරණ නතර කරන්න බෑ. ශ්‍රද්ධාව කුසල ඡන්දය බවට පත් වෙන්නේ නැත්නම් කාලේ නැති කියන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කුසල ඡන්දයට පත් වෙලා කුසල ඡන්දේ ඕකප්පන ශ්‍රද්ධාව බවට පත් අධිකම ශ්‍රද්ධාවට ගෙනියනවා. ශ්‍රද්ධාව හොඳයි. හඳුනාට අවිචාරව. සමහර මාර්ගන්නේ ආයතන වල තියෙන විෂයන් විෂයන් කියලා කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ world vision world vision ඒ වගේ වගේ ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට පෙන්වන්න ඒගොල්ලෝ අපිව ඒකට කියන්නේ vested interest කියලා අපිට vision එක පෙන්වන්න අනුංගන එකදී මෙතන කියන කුසල ඡන්දේ Taman ගැන විතරමයි කවුරක්වත් දන්නේ දැනගත්තේ නැත්තරම තලාගන්න අර විෂන් එක කරන කැම්පේන් එක මේ අනික් කටේ විෂන් එක නිකන් පාළුවේ ඉන්න කටේ විෂන් එකක් ගෙනත් දෙනවා. ඔයගොල්ලෝගේ ඔයගොල්ලෝගේ චාරයක් නැතුව හැදෙන්නේ මම දෙන්න හොඳ එකක් කියලා. නෑ එහෙම නෙමෙයි දැන් මුගක් ආයතන දැන් කොළඹ මේ මුගක් ආයතන වල ඒ ආයතනයේ ඉලක්ක කරගන්න මේ අවුරුද්ද රහට තව අවුරුද්ද ඒ කියන්නේ ආර්ථික මිෂන් එක ආර්ථික ආර්ථික උපමාන ආර්ථික දේශපාලන සහ සමාජික කියලා අපි ලෝකයාගේ ලෝකායත ධර්ම මොකක් හරි එකට යනවා ඒක මේ ආර්ථික ළඟාවීමක් සඳහා දේශපාලන හෝ සමාජික සඳහා ඒ විෂන් එක යොමු වෙලා තියෙන්නේ මෙන්න මේක ජස්ටිෆයි කරන්න. ඒ කියන්නේ ළමන්ගේ ඔබ්ජෙක්ටිව් එක ජස්ටිෆයි කරන්න. ඒ ඔබ්ජෙක්ටිව් එක කක්කන්නේ ඒක කක්කමයි කියන්නේ අරක සාර්ථකුණා කියන්නේ මේක අසාර්ථකුණා කියන එක තමයි. සාර්ථකව මේ විෂන් එක සාර්ථකුණා කියන්නේ ආර්ථිකව ඉදිරියට යනවා. දැන් හොඳටම පෙළ දින ආර්ථිකයෙන් මිනිසයාට සන්ත මේ පිළිච්චකමක් ඇති කරන්න. සම්භව ආයතන තියෙන ආර්ථිකවත් බලන්නේ නැති ආයතන ආයතන තියෙනවා කියන්නේ පරිසරය සම්බන්ධව ආරක්ෂා කිරීමට නේද හොඳටම කියන ඔබ්ජෙක්ටිව් එකක් ඒක. මොකටද මේ මේ ස්ට්‍රැටජි එක දාන්නේ, මේ විෂන් එක ගන්නේ මොකක් මොකක් ඇති කරන්නේ කියලා කවම දාකව නිවන නෙවෙයි කියලා විතරක් මතක තියාගන්න. කොට නිවන ඩිෆයින් කරන්නේ නැහැ. කෙරුවොත් ඉත කවුරුත් ඇවිල්ලා කාටවත් පෙන්වන්න දෙයක් නැත්තේ නෑ. ඒකෙන් කාටවත් ගන්න බෑ ඇඩ්වාන්ටේජ් එක. නිවනක් තියෙනවා ගන්න. එහෙම මිෂන් එකක් ගන්න. මම කියන්නේ ආර්ථික පැත්ත නෙමෙයි. සාමාන්‍යයෙන් ආර්ථික ඉලක්කය නැති ආයතනවල එහෙම මිෂන් එකක් තියෙනවා නම් අනික් කාණ්ඩයට අර විරිය ඇති කිරීමට ටීම් ටීම් වර්ක් එක ඇති කරන්න විරිය ඇති කරලා ධෛර්යය ඇති කරන්න ගහතිලේ මේක තමයි ඒගොල්ලෝ ඒක තමයි ස්ට්‍රැටජි එක ඒගොල්ලෝ ඒක ඉදිරිපත් කරන්නේ ඒක ඒක ඕගනයිස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පැත්තට කඩනවා තණ්ඩ බෝට් එක වගේ. නමුත් ඒ කොහටද යන්න හදන්නේ කියලා බැලුවොත් මේ වගේ කැත ගැවිල්ලක් කවදා නිවනට එන්නේ නැහැ. නිවන සඳහා ගන්නව හැමදාම සුළුතරේමයි ඒ පොරකණ්ඩ දෙයක් ඇත්තේ. ඒ වගේ ඒ වගේ ටීම් වර්ක් ඕනේ. ටීම් වුණා නම් රැල්ලට වැටුණා රැල්ලට වැටුණා නම් රැල්ලෙම තමයි. මේක තියෙන්නේ අයින් කරපන්. යන්නේ නැපා ගොනු වෙන්න එපා මොනම දෙයකින් තාකන ගේක යම් මචං මහමුදේ නාන්න ඕනේ නැහැ. ඕනත් සුම්. යම් මචං මහමුදේ නාන්න කිව්වනම් අනිවාර්යයෙන්ම දෙයන්ට අම්මා තලා වීමට. දැනගත්තොත් අම්මා තලා වීමට. බුදුහාමුදුරුවෝ තමයි. කරටක් දාගෙන යන්න බෑ. ඒ කෝචරයකක්ව විධානකක් වෙන නැත්නම් මාතංගල අත්තරාජා වගේ ගත්ත ගියා. ඒක ඇත්තටම දානෙදී ගොඩක් සෙනග ඕනේ. සීලෙදී අඩු වෙනවා සමාධියට යනකොට වෙනවා කතා බහ කරන්න ගියත් වැඩි තට්ටු විපස්සනාට ගියාට පස්සේ කැත් අතර ගන්න ඕනේ ගොවිය තමන්ගේම භෝගේ නරක අතු ඉවත් කරනවා වගේ කපාදුව කියලා තමයි පෙන්වන්නේ විපස්සනා නුගයි. ඉතින් ඒක තමයි විකුණන්නේ. කිසි කෙනෙක් මොනම තාලකින්වත් කියන්නේ මේකේ වේගය වැඩි වෙන්නේ තනි වෙනකොටයි. මේක වැඩි වෙන්නේ මම දැන් මෙතෙන් එනකොට. ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ ආලවට්ට. කියන්නේ ලෙවිල් නලුම් කවියක් කියාගෙන නැගලා බයින මේ නදේට සමන සමන් දෙවි විතයි කියලා වන්දනාවේ තමයි යන්න ආසාවයි. තනින් ඉන්න යනකොට කරන්නේ. ඉතතර ප්‍රොෆෙසර් කිරකරත්න කිව්වේ ඒක උඩට ඇවිල්ලා මම හිතේනක මෙතන සංගය දෙන්නවට තුන්නවට වැඩි ඇති කියලා ඉන්න බෑ හම්බුත් මෙහෙම ඉන්න බෑ. කොහොමද ඉන්නේ කියලා. කොළඹ ඉන්න කට්ටිය හැන්දෑවට සමාරියක් ගන්නවා කියලා. ඔබ වහන්සලා ඉන්න මට හරි සන්තෝෂයි කිව්වා මේ සංගය හතර ප්‍රශ්නාවක් ඉන්නවා කියලා. කවුද කැමැත්තෙන් ඇවිල්ලා මේ වගේ මේ දිත්තේ දිත්ත මත්තන් කියන්නේ කැමති? ඉතින් මඤ්ඤණවතරයි චිත්තසනයක් ගන්න මාර්ගයනවා මනෝ ප්‍රාණා මඤ්ඤණා නිත්‍ය මඤ්ඤණා මා මඤ්ඤණා ඒ මඤ්ඤණා මාර්ගයනකොට බල බල යනකොටත් හරි මේ හැබැයි ඒ කියන්නේ පිටකෙනෙක් වගේ බලන්න ඕනේ තිබුණා. Taman ඒවත් එක්ක අගේ කරන්න යන්නේ මේක මගේ මේම මම කියලා. ඒක පේනවා හීන දිහා අවදි හීනකට අවදි වුණොත් එනේ කිසි න්‍යායපත්‍යක් නැතිවා. කුරු පිටකොන්දක් නැහැ. හීනක හෝ සාමාන්‍ය වල්පල් කතාවක බලන්න තේමාවක් නැහැ. ඒ හැබැයි කතා නතර එක්කෙනෙක් ඉවර නැතන් ඉන්නව අනිත් එකන කතා කරා. කිසිම තේමාවක් නැහැ. ඒවා යනවා අපි. කිසිම න්‍යායපත්‍යක් නැහැ. ඒ වගේම උදේ පාන්දර අපි නැගිටලා කොච්චර ගැටපොට ගහගෙන ඇවිද්දත් හැන්දෑවේ නිදා ගන්න ගිහිල්ලා බලන්න බලන්න අපි කරගන්න තියෙන්නේ. කාගේ වැඩවලටද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් හොඳ වෙලේ තමයි එන්න ඕන දානයක් කරනවා කියලා හිතපුවම න්‍යායපත්‍යකුත් නැහැ. නැති බව දන්නවා. නැවත හදා මහත් කිරුවා න්‍යායපත්‍ය හදලා සද්ධාට යොමු කරන්න හදන්නේ. නමුත් විපස්සනාට යනකොට දෙනවා පැමිණි දුක් පැමිණයි එන්නේ මොකද්ද තමන් කරා. එන්න දෙයට 100 100ක් ඇදෙන. one thing at a time and that done well. කරනවා ඒක. ඈ ඒ මොහොමද ඉතින් ඒකකොට පේනවා කට්ටිය ටික සදාචාරයක් නෑ කොන්දක් නෑ කියලා. කරන්න බෑ. කරන්න බැරි මොකද? අපි හිතනවා ව්‍යායාම අපි උගන්වලා තියෙන්නේ අපිට එනීති පද්ධතිය දිගේ යම් කියන. ඒක ඇත්ත දාන සීල භාවනා පන්නලා දාන සීල මම විශේෂත්වයෙන් ගන්න විපස්සනාට ගියේ ගමන් ඒ ඒ යොමුවක ගොනුවක තියෙන වට්ටගාමී ගතත්වය සංසාරට අදින ගැත්තේ වෙනකොට පස්සේ වෙනවා සංවිධානකින් කවදාකවත් නිවන් අරින්න බෑ නිවන් අරිනවනේ ඒක සංවිධානයක් නෑ ඩිසෝල්ව් වෙනවා ඩිසෝල්ව් වුණාට කිසිම පාටිකල්ස් වල අඩුපාඩුවක් වෙන්නේ ඒක හේම පොටෙන්ෂල් එක තියෙනවා අපිට තනි වෙනකොට කියලා මොනම දෙයක්වත් අඩු වෙන්නේ ඇත්තටම තියෙන්නේ හැකියාවල් වැඩි වෙන එක විතරයි දැන් කුමාරතුමෝ නිදාස් කියන්නේ උඹට මොනවාවත් කරගන්න බැරි තැනට ආපු දවස් තමයි උඹට පුළුවන්කම තේරෙන්නේ. හැකියාව තේරෙන්නේ එදාට. එතකන් අපි ලක්ෂණ සංස්ථාවල බලාගනි, බැංකුව අපි බලාගනි, නුවණ මාත්‍ය බලාගනි, ගෝල බාරය ටික බලාගනි කියලා, සිව්පසේ අපි බලාගනි කියලා ඌවට ව්‍යවෘත වෙලා ඉන්නවා. ඌ ඔක්කොම යන්න උනාමෙට හොම්බේ. ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මොනවා නැතුව කරන්න දෙයක් හැකියාව එහෙම තියෙනවා. සම්භාහන විද්‍යාලයේ පොතම එහෙම හත සම්භාහන කියලා දෙනවා තියෙනවා. පළවෙනි සුනාමියට ගිහිල්ලා වැට කවුටුම්බි වැටක හිටියලු. දැන් ඊගාට එනවලු මොහොත පැත්තේ නෙවෙයි ගොඩ පැත්තෙන් එනවලු මොහොතක්. ඉතින් සීතුළු මම ඉන්න කාන්තිරේ සම්බාහන කරගෙන හිටියේ මම පුළුවන් හරි කෙරුවා මට මේ ශක්තිය විතරයි. මේ නිසා ගහන කියන්නේ ගහන පලයන් කියලා හිටියලු. ඊය හිටපු දනුව නතර වුණා. තුන්වෙනි එකක් ආවා ඊට පස්සේ හිතාගත්තලු මේ මට ඒ වෙලාව කල්පනා කරලා තියෙන මනසට මම පුළුවන් තරම් මේ සුදු දවල් කරලා තියෙන එච්චර. ඇවිල්ලා මිනිහා කෙරුවේ ඒ පොත පරිවර්තන කරලා ඔක්කොම දීලා කිව්වා ඒ වෙලාවේ තමයි තීරණය කිව්ව ඔය මොනම දෙයක්වත් නැහැ ඒ වෙලාවේ බලාපොරොත්තු ඇති කරන්න අර එන වතුර ප්‍රවාහයත් එක්ක. මගේ හැකියාවන මොකක් වෙලක්ද? අපි දැන් හිතානින්නේ මේ අර වස්තු වස්තුවේ ගෑදෑයෝ ටික නැති වුණොත් ගන්න දෙයක් නැති වෙයි කියලා. ඇත්තටම උන් කැවුම් වෙනවා කියලා. අනේ යන්තම් නාකිය වෙන්නේ නැත්නම් දහක වෙන්නේ නැහැ කියලා ඉන්නේ. අපි ගිය දවසට කැමුණු වෙනවා අනේ යන්තම් ඇති කියලා. මේ ළඟින් තරම බැවිදි විකමට ගිහිල්ලා ඉතින් බොහොම ලොකු අභිෂ්ක්‍රමණයක් කරේ. හිතපුතන මනුස්සයා කිව්වා ලෝකවාසී දාන්තේ ලොකු පින්කමක් කරේ මල්ල වාටයක් මෙහි තිබ්බේ කියලා. දැන් යන්තම් මෙහි නැහැ කියලා. ඇත්තටම පින්කමක් තමයි. බැවිදක් කරලා අර මාසේ යන්ත ඉන්නකම් ඒකේ පැතිරීගෙන පැතුරු වෙලාගෙන හැම එලාගෙන මේ ඔක්කොම හදනවා. සිල්ගත කරවන්න ඕනේ සමාධිගත කරවන්න ඕනේ සංවිධාන හදනවා හොෝගා අර ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ මේ එකක් කවදා නැරෙනවද කියලා බලන්න. ඉතින් පැවිදිලා දැකපුවා හරි සන්තෝෂයෙන් මැරිලත් නැහැ. නැත්තක් අයින් වෙලා නැත්තකටලා ඉන්නවා. ලොකු පිටක්. ඔක්කොම ලයිටයිනේ අපි නැත්තම් මේ හෙට ඉර පායන එකක් නැහැ. ඉර තමයි නැගෙන ඉරනේ බටේෙන් පායන ඉන්නේ. අපි නෑ නැගලා මොකක්වත් වෙන්නේ. ඉතින් පණ තීන්දුව කරනවා වගේ ඉන්නේ එකයි තියෙන්නේ. ඉත්තේ දික්ක මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාත විඤ්ඤාත ඒක ඒක කෙරෙන්නේ මම කියන නැවත දාන සීල සමාධියේදී නෙවෙයි විපස්සනා ඒකට ඇති වෙන්න අපේ නෑදෑයෝ අපිට උදව් කරනවා තමයි මේකේ ඉන්න කට්ටියත් උදව් කරනවා අපි නැති කරන්න මේ ඒ කියන්නේ වට්ටන්න හිතලා කරනවා නෙවෙයි අනේ මම එහෙම හිතන්නේ කවදාකවත් ඒක නොදැන හරි කෙරෙන්නේ ওই ටික තමයි නොදැන හරි මේ ළඟ ඉන්න කට්ටියන් අලි ගලි ඉන්න කට්ටියන් කෙරෙන්නේම මේ හරස් කමන එක තමයි ආ සැලියුට් එකක් ගාලා නැත්නම් රූපත් වේවා කියලා එන්නේ නැති. ඕන දෙයක් කරපන් රූපත් වේවා කියලා ඉන්නේ නැහැ. ඊගාට එන එකට ලෑස්ති. ඊගාට එන එකට ලෑස්ති. වටන්න බෑ මොකාටවත් වටන්න.